ඉතින් මේ අනිච්ච සංඥා අනත් සංඥා සුභ සංඥා ආදීනව සංඥා වශයෙන් ඒ පෙන්නන සත් සංඥාවන්ගේ අවසානයේ තියෙන්නේ නිරෝධ සංඥා කියන එකයි. ඉතින් අපි ඊයේ වෙලා ගත්තේ විරාග සංඥා කියන්නේ මේ විරාග නිරෝධ කියන පද දෙක ත්‍රිපිටකයේ සූත්‍රවල බොහෝම ළඟ ළඟ සම්බන්ධයි. ළඟ ළඟ යෙදෙනවා ක්‍රියාකාරකම් වල හැටියටත් වචනාර්ථ වල හැටියටත්. ඉතින් අපට තේරුම් ගන්න වෙනවා රාගය කියලා කියන්නේ විරාගය කියලා කියන්නේ රාගය අනිත් පැත්තේ නිසා විරාගං විරාග සංඥා භාවෙන්තෝ රාගම් පජහති කියලා තියෙනවා. විරාගේ බඩනවනම් උපදවනවනම් රාගේ දුරවන් වෙනවා. ඒ වගේම නිරෝධ සංඥං භාවෙන්තෝ සමුදයම් පජහති කියලා තියෙනවා. යම් තැනෙක් නිරෝධයේ පැත්තට, ගිවන් වෙන පැත්තට, අවසාන වෙන පැත්තට සංඥා වඩනවා නැත්නම් ඒකට අනුග්‍රහ කරනවා නම් එයා අර හට ගන්න පැත්තෙන් ටිකක් ඈත් වෙනවා. එහෙම නැත්නම් සමුදේ පැත්තෙන් ඈත් වෙනවා. ඉතින් ඒක නිසා මේ විරාගයේ දැක්වෙන තෘෂ්ණාව නැත්තම් රාගය හට ගන්න පැත්ත බලන එක තමයි සංසාර කියන්නේ. හැම වෙලාවෙම රාගය හට ගැනීම සඳහා, දියුණු කිරීම සඳහා, නන්දිය හට ගැනීම සඳහා, ලෝභය හට ගැනීම සඳහා තමයි සංසාරය තියෙන්නේ. ඉතින් අපි දැනගත්තත් නොදැනගත්තත් ඒ කටුගහේ කටුල් කරන්න ඕනේ වගේ අපි කරන කියන හිතන හැම දෙයකින්ම මේ තණ්හාව වැඩෙනවා. තණ්හාව හට ගන්නවා. ඒ නිසා අපි ඉන්නේ සමුදේ පක්ෂේ. නමුත් හැම සංස්කාරයකම සමුදේකුත් තියෙනවා වගේම නිරෝධේකුත් තියෙනවා. උපාදෝ පඤ්ඤායිති කියලා සමුදේක ඇත්ත බුදුහාමුදුර සඳහන් කරනවා. මම ඕනෙම සංස්කාර ධර්ම වල අත්‍යන්ත ලක්ෂණයක් තමයි ඒක වෙනමම හට ගන්න අවස්ථාවක් කියලා තියෙනවා. සමුදයක් පැනෙනවා. උපාදයක් පැනෙනවා. උපාදෝමය වයෝ පඤ්ඤාති ක්ෂය වෙලා යනවා වැය වෙලා යනවා නිරුද්ධ වෙලා යනවා ක්ෂය වෙලා වැය වෙලා යනවා ඒකත් හට ගන්න ඕනම දෙයක හැටි තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති මේ හටගත්ත දේ වැය වෙලා යන්න ඉසල යම් චිත්තක්ෂණයක් හෝ තියෙනවා නම් අතරමැද ඒක තිතියක් වගේ අපි ඇත්තටම අටුවචාන් වංශයේ තිතිය කියලා කිලිම බාර ගන්නවා නමුත් ਸਰවඥාන්සේම බාර නොගන්න තිතස්ස අඤ්‍ය තත්තම් පඤ්ඤාති කියන මේ මැද කොටසේ තියෙන එක පෙරලියක් කියලා. අන්‍ය භාවයටපත් වෙනවා. හට ගන්න දේ නෙවෙයි මැරෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. මොකක් හරි හට ගන්න සුළු ස්වරූපයක් තියෙනවනේ ඒක නැති වෙන්නේ ඉස්සෙල්ලා විපරිණාමයටපත් වෙනවා. අඤ්‍ය තත්ත්ව භාවයටපත් වෙනවා. ඉතින් ඒ යෝගාවචරයක් වශයෙන් උපාදේ උපදවාගත යුතු ධර්ම උපදවනකොට එයා මුලින්ම දැනගන්න ඕනේ අපි තෘෂ්ණාවත් එක්කම උපදින්නේ. තෘෂ්ණාව නිසායි උපදින්නේ. දෙමාපියන්ගේ කාම ආසාවල් නිසා තමයි දරුවෙක් උපදින්නේ. ඒක ඉතින් වසංගන්න දෙයක් නැහැ. ඒකේ ප්‍රයෝජනේ ඵලය තමයි දරුවා. ඊටසේ දරුවත් ඒ තෘෂ්ණාව අනුව තමයි කටයුතු කරන්නේ. ඊට පස්සේ ඒ ඉපදිච්ච දරුවා මැරෙනවා කියන එක අපි වසංගන්න ගියාට අපිට ඒක ආමංගල්‍ය ලක්ෂණයක් වුණාට ඒක අසුබ අබද්ද්‍ර ලකුණක් වුණාට ඉතින් ඇත්තක්. ඉතින් මේ Nirodha සංඥාවේදී අපි ඉපදෙන හැම දෙයක්ම නැසෙන සුළුයි, ගෙවෙන සුළුයි, ක්ෂය වෙන සුළුයි කියන එක තමයි හිත දාන්න හදන්නේ. ඒ කියන්නේ ඒක නැති දෙයක් නෙවෙයි, තියෙන දෙයක්. අපි ඒකට පුදුමාකාර බීතිකාවක් තියෙනවා. අපි ඒක අවමංගල්‍ය ලක්ෂණයක්, අබද්ද්‍ර ලක්ෂණයක්, මුස්පේන්තුවක් විදිහට සලකනවා. බය නිරුද්ධ වීම. ඉතින් මේක නිසා අපි ඇඟට නොදැනි පුරුද්දට වගේ හට ගැනීම දකිනවා වැය වීම දකින්න කැමති නැහැ. මොකද ඒක ලෝකේ ඔක්කොගෙම සම්මුතියක් ඒක. මරණය කියන එක වසංගල කරන්න ඕන. සිද්ධාර්ථ කුමාරයාට පෙන්වන්න ඇරියේ නැහැ. පිය මහ රජුරෝ ඒක තමයි දැන් අපේ රජගොල්ලත් කරන්නේ. දරුවන්ට මරණය පෙන්වන්නේ නැහැ. මොකද ඒක පෙන්වන එක දරා කියා ගන්න බෑ. ඒ නිසා වසං ගාගෙන යන්නේ. මේ වසං ගාගෙන අන්තිමට මේ තෙල්ලමට පටන් ගත්තට වැඩේ දුරදිග ගියාම අන්තිමට අපිට කෙලෙස් වල හට ගැනීම විතරයි දකින්න පුළුවන් වෙන්නේ. කෙලෙස් වල වැයවීමක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ආස කරන්නේ කෙලෙස් වලට. කෙලෙස් වල හට ගැනීමට තෘෂ්ණ කරනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේක දැකගත්තට පස්සේ කෙලෙසේකට තෘෂ්ණා කරන හට ගන්න පැත්තක් තියෙනවා වගේම ඕඩම සංස්කාරක නිරෝධ පැත්තක් තියෙන එක බලන්නේ නැතිකමේ දෝෂයක් මිසක් ඒක නැතිකමක් නැහැ. ඉතින් ඒ නිසා මේ විදියට සංසාරයේ හටගන්ම පැත්තට පොහොර දාමින් ඒකටම සැලසුම් කරමින් ආලවට්ටම් කරමින් වඩාගෙන යන කෙනෙකුට එයිම නිතන්ගත වෙලා තියෙන මේ Nirodhe පැත්තට හිත හරවනවයි කියන එක. එහෙම නැත්නම් පටන් ගන්න පැත්ත බලන්න යන කෙනෙකුට ඒකේ අවසානට හිත හරවනවා කියන එක තමයි අයෝනිසෝ මනසිකාරයේ තිබුණ හිත යෝනිසෝ මනසිකාට හරවනවා කියන එක. ඉතින් ඒ නිසා ඒක ඒ කියන්නේ මේ හට ගැනීම බැලීමට පෙළ ගැස්සීලා මුචීන කන්නාඩි දාගෙන දුරේක්ෂ දාගෙන බලනින්න කෙනෙකුට ඒකේ ගෙවෙන තැන බලන්න ඒ කන්නාඩිය හරවනවායි කියන එක තමයි බුදු කෙනෙක්ගේ බුද්ධ කෘත්‍ය වෙන්නේ. ඒක නමුත් බුදුජානනාංශයේ නෙවෙයි ගෙවදාන්නේ. ක්ෂය වීම බුදුහාමරගේ වැඩන්නේ මේ සංස්කාරවල හැටියක්. ඉතින් යෝගාවචරයේකට මේ හට ගන්න දේ දැකීම හරහා නැත්නම් ඒ කියන්නේ අපේ ජම්ම ගතිය, අපේ භාවය, අපේ ස්වභාවය, අපේ ලබ්ධිය ඒක තමයි හට ගැනීම පැත්ත බලනවා. ඒකේ නාම උකුලේ තියාන ඔළුව අත ගාලා කියලා දීලා ඕය උඹ කොච්චර වසංගණ්ඩ හැදුවත් ඔකේ හට ගන්න හැමදේම නැහිනවා. ඒ නිසා ඔය අදුම ගානේ දිකට සම මට්ටමට හටගන්න දේ බලන ආසාව වගේ සම මට්ටමට නිරුද්ධ වෙන දේ දකින්නවා කියන සුතමේ ඥානයක්වත් දෙන්න බනහන්න ඕන. එහෙම නැත්නම් අපි හැමදාම ඉන්නේ සමුදේපත්තේ විතරයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙලා ඒක චින්තාමේ සුතමේ වශයෙන් දෙනවා. මොකද සංස්කාර වල කෘත්‍ය බුදුරජාණන් ශ්‍රී දක්නා මිසක මේ බුදුරජාණන්ස කරන ඉන්ද්‍රජාලයක් නෙවෙයිනේ හට ගන්න දෙ නැති වෙනවයි කියන එක. ඒකට ඇස් දෙක අරින්න කියලා කියනවා. ඉතින් මේක වෙන්න ඒ කියන්නේ හට ගන්න දෙයක් හැම වෙලාවෙම නැති වෙන බව දැනගන්න මනුස්ස ජීවිතයේ අවුරුදු 100ක් ජීවත් වෙන එකනට කොච්චර කල් යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. අවුරුදු 1ේදී පුළුවන්ද 2ේදී පුළුවන්ද 3ේදී පුළුවන්ද 4ේදී පුළුවන්ද මේ ප්‍රශ්නේ දිගටම තිබිලා තියෙනවා. කියනවා මේ 6 4 තේරෙන වයසේදී මේක දැනගන්න ළමයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයා කොහොමද කැමැත්තෙන් ඉන්නේ හට ගන්න දෙයි නැති වෙන දෙයි දෙකම. නමුත් සංස්කෘතිය විසින් ඒ ළමයට පෙන්වන්නෙම නැහැ. ඒ නැතිවීම පෙන්වන්න නැතුව හටගන්ම ඇති කරන ගියාට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඒ ළමයා මන්ද දශකයේ පහු කළ ක්‍රීඩා දශකයේ වර්ණ දශකයට යනකොට හටගැන්වීම සඳහා තමයි මුළු ජීවිතේම ගත කරන්නේ. ඒකට තමයි මේ ප්‍රයත්න කරන්නේ. ඊට පස්සේ බල දශකේ ඥාන දශකේ ඊට පස්සේ යනවා හාන දශකේට. එතකොට තමයි කට්ටිය නිස්සාරණ වනේට එන්නේ. ඊට පස්සේ පබංග දතකේ ඉස්සරහට ගිහලා හැරමිටියක් කරන කොන්ද බිම ඇනගෙන එතකොට පෙන්කෙලින කාලේ ගියා. දැන් ඉතින් මේක දිගින් නිරෝධය දකින්න ගියාම මේක පේන්නේ බංකොලොත් භාවයක් විදියට. මේක පරාජය පිළිගැනීමක් විදියට දකින්න. මේකට වෙන මොනව කරන්නද දැන්? බොම්බේ වළනකොට කල්කටා වේන්නේ. වම තිනුට දකුණ යන්නේ. මොනවත් කරගන්න බෑ. එතකොට පේන මේ නිරෝධය බය සහිතයිනේ. එතන තියෙනවා මොකද්ද නැතුව බැරිකමට කරන දෙයක්. ඒ බය නිසා ඒගොල්ලෝ කොච්චරක් නිරෝධානුපස්සනා කරුවා නිරෝධ අනිච්චන් දුක්ඛ අනත්තන් කියලා කිව්වත් එතනට යහ දැක්මක් නැත්තම් ධර්මයේ ප්‍රകൃතිය දහීද නැද්ද කියන ප්‍රශ්නක් තියෙනවා. ඉතින් ඒ වෙනුවට අපි දැක්කොත් එහෙම ඊටාම තරුණ පුංචි ළමයෙකුට අපි මේක දීලා ඒ ළමයාට මේක මේ මංගල ලකුණක් විදිහට දැක් ගන්න පුළුවන් වෙනවනම් ඒක ඒ නාකිත්තර කිර තේයි කතාවක් නෙවෙයි මේකේ තියෙන්නේ. ඒක වෙනවද කියන එකයි අපිට දැනගන්න තියෙන්නේ. කොච්චර වයසකදී පුළුවන්ද කෙනෙකුට මේ හටගන්න හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න. ඉතින් ඒක නිසා අවුරුදු 7 සංකිච්ඡ සාමණේර එහෙම නැත්නම් මේ පඬිත සාමණේර විසාකාව හතේදී දැක්කා. හතේදීම පෙන්නවා හතේදීම දැක්කා. ඉතින් ඒක නිසා අපේ නිකන් සම්ප්‍රදාන කුල කියනවා මම මේ ආත්මෙ බැරි වුණාට ලබන ආත්මෙ මම මේ කරන පින් නිසා හත් අවුරුදු ඉඳි පැවිදි වෙලා මට නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා තියෙනවා. මොකද මේ වයසට ගිහිලා දකින්න එකේ දෝෂයක් නැහැ. ඊගාව ආත්මෙට හොඳයි. නැත්නම් මෛත්‍රී බුද්ධ සාසනෙට කට්ටි ඉන්නවා දැන්. දැන් දකින්නේ මේ අත්‍යන්ත මේ නිරුද්ධ වීම Tamanට විරුද්ධව පැනගෙන ආපු නිකන් මහතෝන් ලක්ෂණයක් වගේ. ඒවට කියනවා සෝහන් ලකුණු කියලා. ඒ සෝල් ලකුණු දානකොට බය බයටත් එක්ක නිකම්ම වගේ ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුදු කියවෙනවා. එහෙම නැත්නම් මේ අනිච්චං අනිච්චං අනිච්චං කියලා කියවෙනවා. අනත්තං අනත්තං අනත්තං කියලා කියවෙනවා. ඒත් ඒක ටිකක් උපහාසයක් තියෙනවා. මටත් දැන් වයස නිසා මම කියන්නේ ඇත්ත. ඔයගොල්ලන්ට බල්ලා කියන එක නෙවෙයි. මේක දෙන්න පුළුවන් ද කියන එක ඒ තරුණ වයසේදී එහෙම නැත්නම් මේ නාකි වුණත් ඒකෙදී මේ සුත්තමේ වශයෙන් දැකපේක චින්තාමේ වශයෙන් දැකපු එක භාවනාමේ වශයෙන් කවදද අපි අත්දකින්නේ. එහෙම නැත්නම් භාවනාවට පෙළඹෙනකොට අවුරුදු 7 ළමයිද 70 ළමයිද කියලා ප්‍රශ්නයක් නැහැ. අපි භාවනාවට හැමදේටම අලුත්. ඒකට අපි කියනවා ආධිකම්මික විපස්සකය නැත්නම් නවකයයි කියලා. එහෙම වෙලාවෙම කියනවා නවක හැඟීම ඇති කරගන්නයි කියලා. ඒක නවකයට පුළුවන්. පොඩි ළමයට පුළුවන්. මොකද එයාගේ හැටිමනේ. වයසට ගිය කෙනාට අමාරුයි. ඒ මොකද එයා මෙතෙක් ලැබලා තියෙන සුත්තමේ ඥානය අරියාදුවට හිටින්නේ දැන්. මෙතෙක් සුතමේ ඥානය හරියට ලැබුණොත් ඔච්චර වයසට යනකම් ඔය දඟලන්න ඕනේ නෑනේ. ඒ වගේම චින්තාමය තදලා තියෙන්නේ උපදවාගති ධර්මයේ වශයෙන් වය වීම, ඡය වීම නෙවෙයි සමුදේ බලන පැත්තටයි අපේ ජීවිත අපි හදලා තියෙන්නේ. දැන් මේක පුළුවන් ද අනිත් පැත්ත හරවන්න කියන්නේ. කොහොමඩක්වත් මන් දන්නා මේ මං කියන බණෙන් පැයින් කිද්ද වෙන්නේ නැහැ කියලා. නමුත් මේ එහෙම හදාගන්න මේ පැත්තට බලන්න ඕනේ කියන හැඟීමක් හරි ඇති කරගන්නවා. ඒකට කියනවා නිරෝධ සංඥා. අපි සංඥාවක් ඇති කර ගන්නවා. අන්නේ සංඥාව ඇතිකරන ජීවිතයක නිවන් දකින්න අතරතුර පස් පොලක්, තානාය පොලවල් පහක්, සංදි ස්ථාන පහක් අපේ පටිච්චසමුප්පාද මාර්ගෙ පෙළලා දීලා තියෙනවා. ඒ කියන්නේ Nirodhe පෙන්නකොට සමුච්ඡේද ඒ කියන්නේ මේ මේ ආරම්භයේදී කරන සමත භාවනා කරනකොට ඇති වෙන වික්ඛම්බන වශයෙන් අපි කියන විදිහට වතුර කඩක පාසි සල්විනියා වලින් වැහිලා තියෙනවා. ඒසොට ඒක බැලුව බැලමට පේන්නේ සමතල පිට්ටනියක් වගේ. ඒ නිසා කවුරුත් එකේ වතුර අපේක්ෂා කරන්නේ නැහැ. නමුත් වතුර අරගත්ත කෙනා දන්නවා මේ පාසි ටික ඇවිල්ලා බැඳිලා තිබ්බට යට හොඳ වතුරක් තියෙනවා. ඒ පාසි විස්කම්බණය කරලා කලයක් ඔබල පැහැදිලි වතුර ගන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට පුළුවන් සමත භාවනාවේදී මේ නීවරණ ධර්ම යම් ප්‍රමාණයකට අයින් කරගත්තට පස්සේ නැත්තම් පරිඋත්ථාන කියන කෙලෙස අයින් කරාට පස්සේ මේක తాවකාලිකව දැක් ගන්න පුළුවන් හට ගන්න හැමදේම නැති වෙනවයි කියලා ඒක කියනවා පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටම් භවී කියලා. යම් වෙලාවක අපේ හිතේ මේ නීවරණ කියන පාසි ටික අයින් කරා නම් නැත්නම් මේ සල්විනියා ටික අයින් කරා නම් වතුර ගැඹුරු පේනවා. ඒ වගේම වතුරේ ඡායාව පේනවා. පහසිතේදී සල්විනියතේදී වතුරේ ඡායාව පේන්නේ නැහැ, අඩිය පේන්නේ නැහැ. නමුත් අපේ ජීවිතේ කවදද නැත්නම් කොච්චර පොඩ්ඩයිද නීවරණ තොර එහෙම නැත්නම් වික්ඛම්බණය කරගත්ත අවස්ථාවක් තියෙන <coughs> වෙන්නේ අපි පුදුම ආසයි නීවරණ වලට අපි ආසයි අපේ කටියට නීවරණ තියනවා දකින්න වැඩිම නීවරණත් එක්ක ගත කරන නිසා ඒ යම් වෙලාවක අපිට නීවරණයන්ගෙන් තොර ගතියකට එන්න පුළුවන් වුණා නම් එතකොට එන මේ Nirodhiya දැකීමක් ඇති වෙනවා తాවකාලිකව. ඒකට වික්ඛම්බන කියලා කියනවා. ඉතින් ඒ වගේ දේවල් සරුවඥාන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණා. එතකොට හිටියා ඒ ධ්‍යාන ලැබපු ඉස්සින්නාන්තිලා ඒ ඇත්ත දැකපු දේවල් තමයි මේ තාරකා ශාස්ත්‍රය ආයුර්වේදය ඒ নানা ආකාර ශාස්ත්‍ර දැකලා තිබුණා. ඉතින් අපි හිතන එක බොහොම ලොකු ගුඪ දෙයක්. গুপ্ත දෙයක් කියලා. නෑ ප්‍රශ්නයක් නෙමෙයි ඒක අර. පාසි අයින් කරුවට පස්සේ වතුරේ ඡායාව පේනවා. පාසි අයින් කරලා පස්සේ වතුර ගැඹුර පේනවා. නමුත් මේ පාසි අයින් කිරීම අපිට ඒ තරම්ම බරපතල දෙයක්. මේ නීවරණ ටික අයින් කරනවා කියන එක. අයින් කෙරුවොත් එන ගැඹුර ඒ Nirodhe dige මේ විස්කම්බණය හරහා යන්න පුළුවන්. ඒක කියනවා සමත ධ්‍යාන වඩනකොට හම්බෙන තත්ත්වයක් කියලා. ඊට පස්සේ තදංග වශයෙන් කියලා එකක් තියෙනවා සමහර වෙලාවල් වලට පේනවා ඊට ඉස්සලා චිත්තක්ෂණේ පස්සේ චිත්තක්ෂණේ නැහැ. සමහර වෙලාවට ගැඹුරක් පේන්න පටන් ගන්නවා Tamanට. ඔය කොන જાතියෙන් වසංගන්න ගියත් අපි තාම ප්‍රිය කරන හැමදේම අපටත් වෙන්න වෙනවා. නැත්නම් අපි ඉඳද්දිම ඒව අපෙන් වෙන් වෙනවා. ඉතින් අපි ඒකට අභාග්‍ය සම්පන්න දෙයක්ය, ඌනියමක්ය කාලකන්නිකමයක් කියලා කිව්වට ඒ කවුරුත් කරන දෙයක් නෙවෙයි. අන්න ඒක පිළිගන්න වෙන වෙලාවල් එනවා විශ්වෝපෙන්තරව. භාවනා කරන හම්බෙන්නේ ඒකට කියනවා තදංග වශයෙන් අපි Nirodhe දකින්නයි කියලා. ඉතින් භාවනාවේදී අපි හිතමු අරමුණටම හිත යන්න ගිහිල්ලා අපිට යම් වෙලාවක අපි අද කමඨාන් සුද්ධ වුණ කිව්වේ නිතරම සක්මන් කරනට එන ද්වේෂයක් වැටහෙනවා අපිට. උත්සාහ කරා අපි ඒක නුරුස්නා ගතියක් කියලා දක්වන්නේ. මෙන්න මේ නුරුස්නා ගතිය වෙනුවට නැවත නැවතත් අරමුණට යෑම නිසා ඇති වෙන ප්‍රීතියක් පහළ වෙන්න ඉඩ තියෙනවා. එතකොට නුරුස්නා ගතිය කියන ව්‍යාපාදේ අයින් වෙලා ප්‍රීතිචෛතසිකේ එන්න පුළුවන්. එතකොට යාට ඒ වෙලාවට මේ කරපු වැඩේ නිසා අරමුණ ශීඝ්‍රයෙන් ගත වුණත් ඇතුළ පෙන්ුණත් Nirodhe පෙන්ුණත් පුංචි ප්‍රීතියක් එනවා. මේක ධානාංග ප්‍රීති වශයෙන්ම සඳහන් කරනවා. ඒ ප්‍රීතියට අපි ආසයි. හැබැයි ඒ ප්‍රීතිය දකින්නේ අරමුණු සීක්‍රෙන් ගෙවෙනවා දකින්නට නැත්නම් අපි සරුවඥාන්සේ ඉගෙනීම් හැටියට බannකොට දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති කියලා ආස්වාස ප්‍රසවාසයෙන් අරමුණ ගත්තොත් ඒක දීර්ඝව ගොරෝසුට යන හැටි පේනවා. ඊට පස්සේ මේ ආස්වාසිත ප්‍රසවාසයේ දිගේම හිත පාත්‍රන එක සිුම් වෙනවා දකින්න. ඒ කියන්නේ දැන් ආස්වාද ප්‍රසවාසයේ නතු වෙලා. එහෙම නැත්නම් සතිය ආලෝකයටද වෙලා. ඊට පස්සේ ඒක සබ්බ කායපටි සංවේදී වශයෙන් පේනවා කියන්නේ පළවෙනි වතාවට ආස්වාසියේ මුලමැද සහ අග පේන්න පටන් ගන්නවා. ආස්වාසියට අගක් තියෙනවා. ඊට පස්සේ ආය ප්‍රසවාසයට මුලමැදාගත් තියෙනවා. අගත් පේන්න පටන් ගන්නවා. එතකොට යා ආස්වාසිය දකින්න විතරක් නෙමෙයි ආස්වාසිය ගෙවෙන පැත්තට ප්‍රසවාසය දකින්න විතරක් නෙවෙයි ප්‍රසවාස ගෙවෙන පැත්තටත් දකින්න හැබැයි බොහොම මේ ක්ෂණ මාත්‍ර වශයෙන් දකින්න. මේ දැකීමට බය වෙන එක නිසා තමයි දකින්නට සාමාන්‍ය බය හිතෙනවා මේ ක්ෂණික මරණයක් දකින ඒකට සද්ධාව තියෙන්න ඕනේ සීලෙ තියෙන්න ඕනේ සතිය තියෙන්න ඕනේ. එතකොට යාට පේන්න පටන් ගන්නවා සද්ධා සීල නිසයි මට මේ ගෙවෙන පැත්ත පේන්නේ නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ සමස්තේ පේන්නේ. ඒකට කියනවා මේ පද්ධතියම පේන මුල මැද අග. ප්‍රසවාසයත් මුලැමැදාග පේනවා. ඒතර දකින්නේ මොස්පේන්තුවක්. දකින්නේ ගෙවීමක්. නමුත් දන්නවා මේ හොඳටම එල්ල වෙච්ච නිසා හොඳටම Tamange ඉඳුරම් ප්‍රනීත වෙච්ච නිසා දකින්නේ කියලා එක පැත්තකට සතුටක් එනවා. එක පැත්තට පේනවා දකින්නේ වැයවීමක්. දකින්නේ ක්ෂය වීමක්. නමුත් වෙන පෙර නොදැක්ක දෙයක් භාවනා ප්‍රතිඵලයක් කෙලෙස් අඩු ගතියක් කියලා මේකට ප්‍රමෝදයකුත් පහළ වෙනවා. ඒ වෙලාවට මේ තදංග වශයෙන් ඒක යෝගාවචරයට තේින්න පටන් ගන්නවා. නමුත් ඒකේ මේ විදිහට වාර්තා කරන තරම් යෝගාවචරයට දැනුමක් නැහැ. ඒක ගුරුවරයාගේ යුතුයකම තමයි ඒ අරමුණක මුලැමැදාක දකින්න පුළුවන් යොමු කරන්න කියලා. ඒ නිසා අපි සක්මන් කරනකොටත් වම දකුණ මෙනෙහි කරලා ඔසෝන තබන කරන්න කියලා ඔසෝන යවනවා තබනවා කියලා අරමුණ තුනට කඩලා පෙන්නනවා. ඒ ඔක්කොගෙම කරන්නේ අර බබාට බත් කන්න උනාට පපඩම් කෑල්ලක් දීදී බත් කවනවා වගේ මේ දකින්න අකමැති අරමුණේ ගෙවන් වෙන පැත්ත දැකීම ජයග්‍රහණයක් කරලා පෙන්වනවා. දැකීම ප්‍රතිපදාව ඉදිරියට යෑමක් කියලා පෙන්වනවා. දැකීම කෙලෙස් අඩුවීමක් කියලා පෙන්වනවා. අන්න ඒ පෙන්වන්න හදන දේ එහෙම නැත්නම් මේ හේතු ගන්නලා හදන දේ යෝගාචර පිළිගන්නේ හොම්බෙම්ම ගිය දාසේ තමයි. එතකම්ම මේක පිළිගන්නේ. එතකම්ම මේක ප්‍රතික්ෂේප කරනවා. එතකම්ම හිතනවා මේ මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේ තේරෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ මොනවද මට කියලා දෙන්න හදනවා. මට ඕනේ මේ ප්‍රශ්නේ. ගුරුට කියන ඔය පැත්තේ පැත්තක දැන් මෙන්න මේක දිහා බලන්න. ඉතින් යෝගාචර හැමදාම කමඨාන් සුද්ධ කරනකොට බංකොලොත් වෙලා තමයි නතර වෙන්නේ. කවදාකවත් කියන්න ඕන දෙයට උත්තර ලැබෙන්නේත් නැහැ. කමඨාන් සුද්ධ කරලා ඉවරකුත් නැහැ. මොකද ගුරුවරයා පෙන්වන්න හදන්නේ අරමුණේ ගෙවින් යන පැත්තට. යෝගාවචර කියන්නේ කරදර එනවා, ඉසිකක් කුමිනවා, බඩගිනි එනවා, සද්ද ඇහෙනවා, හිතවිලි එනවා ඔක්කොගෙන් පටන් ගන්න පැත්ත වෙන්නට හදනවා. ඉතින් ඉතින් යෝගා ගුරුවරයා කියන ඔය හැම එකම යනවනේ. යන පැත්ත පොඩ්ඩක් බලපන්. එතන මේ ස්වාමීන් වහන්සේට මොනවා කිව්වත් තේරෙන්නේ ඒ ස්වාමීන් වෙන මොනවද කියනවා මං අහන්නේ වෙන එකක්. යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් හොතනදී. ඒක හරීම රසවත්. කමඨාන් සුද්ධ කරන්නේ හරිම රසවත්. උංගා කමඨාන් සුද්ධ කරන්න ඉන්න එකන ඒ ගුරුවරයා මොනවා කියන්න ගියත් එයාට ඕනේ මේ දේ හට ගන්නවා. මේ දේ හටගත්තා. මේක කියන්න ඕනේ. ඉතින් මේක ගිහිල්ලා කවදා හරි යෝගාචරගේ හිත හැප්පිලා හැප්පිලා හැප්පිලා හැප්පිලා බැරිම තැන පිළිගන්න තැනට ආවොත් පළවෙනි වතාවට එදාට ඇත්තටම ගුරුවරයාට ඉස්සල්ලාම තේරෙන්නේ දැන් මෙයා පිළිගන්න කැමතියි කියලා. ඒක කියනවා මේ පිළිකාවක් හැදිච්චාම ඒ පිළිකාව ඉන්නකොටම ද්වේෂයක් එනවා. මට කොහොමද පිළිගන්නේ මම මෙච්චර දන් දීලා තියෙනවා මෙච්චර හිල්ලා කළා තියෙනවා සුදු රිදී ඇඳලා තියෙන්නේ මට කොහොමද පිළිගන්නේ අල්ලපු ගෙදරට පිළිගන්න බුණා ඒකේ ගාණක් නෑ මට බෑ කියලා එන්නකොටම ද්වේෂයක් වෙන්නේ දෙක ඇයි අකෝ මෙච්චර මිනිස්සුන්දදී මට කියලා why me එතකම්ම දොස්තරට බයිනවා එතකම්ම report හිතනවා වැරදිලා නම්බරේ වැරදිලා කියලා. ඉන්ටි අන්තිමට ඉතින් දොස්තරත් කියනවා, ගෙදර කට්ටියත් කියනකොට ඔන්න හිතා ගන්නවා වෙන්න ඉඩ තිබේ. ගහේ කුරුම්බා පොල් වෙන්න ඉඩ තිබේ. එතකොට මෙයා තතනලා පිළිකා බාර ගන්නවා. ඒක ඉති තාමත්ම අකමැත්තෙන් සිදුවෙන එක. ඊට පස්සේ තමයි බෙහෙත් ගන්න පටන් ගන්න. ඊට පස්සේ සෝල ડિප්‍රෙෂන් එකක් එනවා. කොච්චර කෙරුවක්වත් මට පිළිකාවක් නෑ. එහෙනම් මටත් ඒඩ්ස් හැදිලා. මොන භයානක ලෙඩක් හැදිලා. ඊට පස්සේ තමයි ඒ ડિප්‍රෙෂන් එකට පස්සේ තමයි එක්ක සනීපෙද නැද්ද කියලා කියන්නේ. මේ වගේ තමයි මේ අනිත්‍ය මේ අනා නිරෝධය මරණය පිළිගන්නකොටත් අවස්ථා පහකින්ලු පිළිගන්නේ. තුන්වෙනි එකේදී තමයි තමන්න තේරෙන්නේ ඔය කොච්චර જાති සෙල්ලම් කරුවත් දැන් නම් මැරෙනවා. ඊට පස්සේ එන ડિප්‍රෙෂන් එකට ડિප්‍රෙෂන් කියලා කියන්නේ චිත්ත පීඩාව මේ මනුස්සයාට මොනම දෙයක්වත් ආතපాత බලා ගන්න හම්බ වෙන්නේ සුනාමියට අහුණා වගේ. කසාගෙන යනවා. ඒකට මොකක් අල්ලයිද කියලා කියන්න බෑ. ඉතින් ඒක කියනවා මේ ගෙම්බෙක් අල්ලගත්තාම ගැරන්ඩියේ ගෙම්බ පටන් ගන්නට කෑ ගන්නවා. අතරපි අතරපි අතරපි අතරපි කියලා හිත කෑ ගන්නවා. ඉතින් ඒක ගෙම්බ හිතන්නේ දැන් පයින්න පුළුවන් කියලා. ඉතින් මියා ගැරන්ඩියා හිමීට හිමීට අල්ලනකොට තෑරපන් අතෑරපන් කියලා නිකන් අර ඊට පස්සේ බැරිම දෙකන මනාපයක් කියනවා මනාපයක් කියන ඉඳන් කරන්න දෙන්නේ ඒ මනාපේ කියන තැන දන්නවා දැන් ඉතින් ගෙපි කටට මං අහුවෙලා තියෙන ගැරන්ඩි කටට ආයේ ගැලවුමක් නැහැ පටන් ගන්නකොට නම් අතහැරපන් අතහැරපන් අතහැරපන් කියලා එන සද්දේ. ඊට පස්සේ ටිකක් අතහැර ඊට පස්සේ මනාපයක් අන්තර බොක්ක ඇතුළට ගිහිල්ලත් ගෙම්බ ගෑ ගන්න. පසපැත්තෙන් ලගිලගෙන ගිලගෙන ඉන්නේ. ඇතුළට ගිහිල්ලත් දඟලනවා. හැබැයි එතකොට දන්නව ගැලවමක් නැහැ කියලා. අන්න ඊට හපන් නිරෝධ සංඥාව. ගණ්ඩම කැමති නැහැ. ඒක එනකොට ඒක අපි සීලෙන් මකන්න හදනවා, සද්ධායෙන් මකන්න හදනවා, පීචිචසිකෙන් මකන්න හදනවා. නානා විදිහට කියනවා. ඔය අද එහෙම වුණාට හැමදාම නෑ. හොඳ පැත්ත තියෙනවා මේකේ පටන් ගන්න පැත්ත සෝ පටන් ගන්න පැත්ත බල බල බල බල ඉන්නවා. කවදාද කියලා මේ තදංග නිබ්බු තදංග නිරෝධය කියන එක තේරුම් ගන්න නෑ මේක යන හැටි දිහා <clears throat> ගේවෙන හැටි දිහා ක්ෂය වෙන හැටි දිහා වැය වෙන හැටි දිහා සාතරෙන් බලාගෙන ඉන්නයි කිව්වා ඒ ඒ බැලීමට කය අනෝ බැලීමට කයානුපස්සනා කියලා කියනවා. ක්ෂය වෙනවා. වැය වෙන හැටි වයානුපස්සනා කියලා කියනවා. නිරුද්ධ වෙන හැටි නිරෝධානුපස්සනා කියනවා. ඔස්සග්ග පරිණාමයෙන් කියලා කියනවා. දැන් මේක දෙන්න වෙනවා. ඔය කොච්චර ධාතුණක් දෙන්න වෙනවා කියලා මේ හතර තමයි යෝග අවචරය දන්න දහංගට දාලා දාලා දාලා අර ගෙම්බ කියන්නේ මොනවා පැයක් කියලා. අන්න එතෙන් දෙන දාසේ කමඨාන් සුද්ධ කරන තේිනවා එක්ක මුට පිස්සු හැදෙනවා. නැත්නම් වාහ කනවා නැත්නම් Nirodhe බාර ගන්න. ඒ නිසා අමාරු. ඒ සංඥා හතේම අන්තිමට එන එක තමයි මේ අපි කොච්චර තදින් අල්ලගෙන ඉන්න ගියත් අපි මොන ආරක්ෂක වැට කඩලු දැම්මත් මොන දියාගල් ගැහුවත් මොන මිනිමෝරු දැම්මත් මොන පුද්ගලික හමුදා දැම්මත් මොන ආයුධ දැම්මත් වරදිනවා. ඒක නොවෙන්නනේ අපි දැන් අධ්‍යාපනය ලබාගෙන තාන්න මාන්න ලබාගෙන බොඩි බිල්ඩින් කරගෙන මාෂල් ආර්ට්ස් දැනගෙන ඔක්කොම කරගෙන යනවා අර ගෙම්බ අල්ලගත්ත වෙලාව වගේ. එසකට ටිකක් වලියක් තියෙනවා. යන්නේ වගේ ගේම දෙන්න බැරි නාකි උනාට පස්සේ කියලා මම කියන්නේ දැන් ඒ උනාට පුළුවන් හැබැයි. මොකද අපේ සාසනෙත් ඉඳලා තිනවා මේ සෝනා සාසෝන කියන හමුදු සෝන කියන හමුදු සෝනා කියන්නේ වයසකම්ම කෙනෙක් දරුවෝ 20ක් වැදුවලු 20න් බොහොම බොහොම ශක්තිමත් අම්මා කෙනෙක් වාරෝ 20 21 අදබ එක ගෑණියක් නැහැ මේකේ ඒක වදනවා නම් ඒකත් දක්ෂකමක් ඒ රුසියාවේ ජාතික මාතාව කියලා හඳුර ගන්නවා මේ එච්චර දරුවෝ වදන කෙනෙකුට ඉතින් අන්තිමට ලොකු පුතාගේ දෙට්ටි ගියාලු ගියාට පස්සේ මේ ටික දසක් ගියාම ලොකු පුතා සැලකුවාලු. ඉතින් ගෑණි කිව්වා ලොකු පුතාගේ 20ක් ඉන්නවනේ හැමදාම මෙතන ඉන්න ඕනද කියලා වළු. අනික් කට්ටිය ගෙවල් වලටත් ඕන යන්න පුළුවන් කියලා. ඒ අම්මා හරි ආඩම්බරයි කියන්නේ. ඊට පස්සේ අම්මා දෙවෙනි එකනා ගාවට ගියාලු දෙවෙනි එකනා ගියාලු හොඳයි හොඳයි කියලා. අපි කරන්න එපා ඉතින් අම්මා අපේනේ. කියලා ඉතින් ගෙදර ලේලි කතා කරලා ගියාලු. ඉතින් හැමදාම දෙවෙනි පුතාගේ ගෙදරම ඉන්න ඕනේද? අනිත් තැන් වලට යන්න බැරිද කියලා නිකන් ඇහෙන්න ඉඟි පාස් කරනවා. තුනට ගියලු හතරට ගියලු පහට ගියලු අම්මට උනේ මොන මගුලක්ද මම නිසා වහු කරගන්නවා කියලා උපාධිකාරාමයකට ගියා. උගල ගාඩත් එයි සමාල්ලාට. දැන් අවුරුදු 120 ඉලු වයස. උපාධිකාරාමයට ගිහලා බෑ ගන්න කියලා. මේ දැන් මේ ගිනි කබලයි උළුවත් අය අතට අරගෙන ඉන්නේ. උයි ඉතින් ආපු වෙලා ඉඳලා ප්‍රෙෂරයකට වෙදකම් කරන්න ඕනේ, තෙල් ගහන්න ඕනේ, තවන්න ඕනේ. ඌව කරන්න කැමති නැහැ මෑණියෝ. ඒගොල්ලෝ බෑ කියලා. ඊට පස්සේ කළේ නම් පැවිදි කරන්න එපා. මම ඔබතුමා උපස්ථාන කරන්නේ. සුදු හැබැයි අම්මට දැන් උපස්ථාන කරන්න. වයසයි. ඊට පස්සේ අම්මගේවලු මේ මම පෙන්නන්නම් කරන හැටි කියලා මේ කට්ටිය ඔබ පින්නපාත යනකම් ඔක්කොම ටික හරි ගසලා පුදුම විදියට 123ට වැඩ කරන වැඩ කරන ඉන්නකොට උපාසකම්මලා කියන්නේ මෑණිවරු එහෙම නැත්නම් භික්ෂුණීන් වහන්සේලා බාරගත්තලු. බාරගලා මට පැවිද්ද දුන්නාලු. පැවිදි දුන්නාට පස්සේ මේ අම්මට දවසක හිතනලු දැන් කොහොමනම් මැරෙනවා. මෙතන තිබුණා නේ එන කන්දක්. හාම් මෑණිවරු ගිහිල්ලා පින්නපාතේ කරලා ඉන්න ඉස්සලා කන්ද නගින්න උනායි කියලා. උද්දටම ගායේ තියෙන අම්මා කෙනෙක්. මුලින් මුලින් කකුල් දෙකෙන් ගියාලු පස්සේ හතර නඩෙන් ගියාලු අත් දෙකත් බිම දාගෙන ඊට පස්සේ හැරමිටි උත් ඇන්න යනකොට මහගිරි දඹයක් වගේ එකක් අම්මුල අම්මා දැනගත්තලු දැන් මේක නැග්ගොත් බහින්නත් බෑ දැන් මෑණිවරු આવොත් බයිනවා ඊට පස්සේ උත්සාහ කරගත්තලු නෑ මම මගේ ගතිය මෙච්චරයි. මට මේක කරන්න ඕන කියලා අන්තිමේ මහගිරි දඹේ නගිනකොට හුද්දටම හති මොන විදියෙන්වත් කරන්න බෑ උඩ මුදුනේ වැටුනේ නිවන් දැකලා. උඩ කන්ද නැගලා ඉවර කෙරුවේ නිවන් දැකලාලු. ඊට පස්සේ අම්මා වනුගාගෙන වනුගාගෙන එනකොට මෑණිවරු දැක්කලු දැකලා ඇහුවලු මොකද අම්මා බහරි ප්‍රසන්න වෙනමක් පේන්න තියෙනවා කියලා. ඊට පස්සේ නෑ මට කරන්න ඕන දෙයක් මං කරගත්තා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වීරියවන්ත අම්මලාගෙන් වීරියවන්ත භික්ෂුන් වහන්සේලගේ පළවෙනි තැන දුන්නා 123ක් කරත හැකි. හැබැයි මේ Nirodha සංඥා බාර ගන්න ලෑස්ති වෙන්න ඕනේ. මේක වසංගලා බයට නැතිබරිකමට ද්වේෂයෙන් පෙරදිලා ගත්තට ඒකේ ඇඹුල් රස තියෙනවා. එහෙම ඇඹුල්ලා බෑ මේක. මේක පැංගිට නැතුව යන්න ඕන. අන්න ඒකට යන්න ඉස්සලාම භාවනාවේදී යෝගාවචරයට අරමුණක ගෙවන් වීම ආස්වාසේ අග ප්‍රසවාසේ අග වම ඉස්සෙනකොට දකුණට බර අරගෙන ඉවරයි. ඒකට වම ඉස්සෙනවා පේන්නේ අපි කැමැති දකුණට බර ගන්නවා දකින්න. ඒ ඒ හරහා වම ඉසීම වහන එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. එනිසා බුදුජානනාංශය සඳහන් කළා තියෙනවා ආස්වාස ප්‍රසවාසයේ විතරක් ගත්තොත් අපි නිදර්ශනය ගත්තොත් ආස්වාසයේ මුලයි මැදයි දෙක අන්ත දෙක කියලා. මුලමෙද දැකීම හරහා අග වහන එක තමයි තෘෂ්ණාව කරන්නේ. ඒ නිසා යම් යෝගාවචරයක් මුල හොඳට මැදනේ අහුවෙන්නේ සාමාන්‍ය ආනපන කියලා අපි අල්ලන්නේ මැද විතරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උත්සාහ කරනවා නැත්නම් කමට හද දෙනකොට කියනවා දැන් ආනපන නිතරම දැක ගන්න පුළුවන්කම. එනේන ආසත් ප්‍රසවාසය දකින්න පුළුවන්. මට දැන් විනාඩි 10 15කම් හුස්ම හිත තියාන්න පුළුවන් කියන විශ්වාසය ආවනම් එයාට කියනවා දැන් මේ ආස්වාසිය කොහෙද එන්නේ ඉඳලා කොහේ ඉඳලාද එන්නේ කියලා බලන්න කියලා ආස්වාසිය මුල බලන්න කියලා. ඉතින් මේ මුල බලන්න බලන්න සතිය ලොකු තියුණු භාවයක් ප්‍රණීත භාවයක් ඇති වෙනවා මේ ඉර නැග්ගට පස්සේ නෙමෙයි බලන්නේ දැන් ඉර එනවා ඉර නගින හැටි බලන්න යනවා. එහෙම නැත්නම් අරුණ දකිනවා. එතකොට පේන්න පටන් ගන්නවා අරුණ හරි විචිත්‍රයි. ඒකේ පුදුම වර්ණ සංඨාන වගේක් තියෙනවා. ඒ වගේම හරියටම නිත්‍ය ක්‍රමයකට මේ දවස්වල උනත් අරුණ අපි gediya ගහන්නේ 5:30ට නම් හරියට විනාඩි 3කින් ඉර නගිනවා. අරුණ එන්නේ හරියටම ඒ ගානට. ඊට ඉස්සෙල්ලා ඒ නිකන් ඉර එන්නේ ඉස්සෙල්ලා වේදිකා සැරසිල්ල කරනවා වගේ. අරුණ හරියට ඕනම කෙනෙකුට කිව්ත "හේ දැන් මේ අරුණ මේ ඉන්නේ. තව මෙච්චර වෙලාවකින් ඉර නගිනවා." ලන්නේ වගේ දැන් ආස්වාස් ප්‍රස්වාසයේ එන්න සකස් වීමක් තියෙනවා. හුස්ම ගන්න ඉස්සෙල්ලා සකස් වීමක් තියෙනවා. ඒක අපි කවදාවත් දැකලා නැහැ. අපි දකින්නේ බැඳලා නටනවා මිසක වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් හැටිනේ. අපි දකින්නේ වෙස් බැඳලා නටන වෙස් නැටුම විතරයි. බුදුරජාණන් කියන වෙස් බඳින හැටි බලපන්. වේදිකා පිටිපස්සේ ගිහිලා කරන හැටි බලපන් කියලා. ඒක ඔක්කොටම කරන්න බෑ. ආස්වාද ප්‍රසවාසී වශී කරගෙන ආස්වාසේ මුලට යන්න. ගියාට පස්සේ පේනවා ඒක ඊ타ත්ම සියුම් තැනකින් නැති දෙයකින් ක්‍රියාවලියක් පටන් ගන්න තැන. හුස්ම ගන්න දිනුවක් නැතුව තිබිලා හුස්ම නාස්පුඩු පුරවාගෙන ප්‍රවාහයක් දක්වා එන ගමනක් මේකේ තියෙනවා. ඒක නිසා නාස්පුඩු පුරවාගෙන එනකොට සමානට අහුවෙන්නේ නැහැ. මිනිස්සු කියනවා මං ආනපන බලන්න ගියාම මට පිම්බි මැකිලෙන් පේනවා. එතන ආනපන බලුවට පේන්නේ නැහැ කියලා. ඒකවත් පේන්නේ නැහැ. ඒකකොට හිතාගන්න ආශාසයේ මෑද බලලා මුලට යන කෙනා ගැන. මුලට යන කෙනා යන්න යන්න යන්න ගියාම හරියට මහවැලි ගඟ දැකපු කෙනෙකුට කිව්වොත් ඒක මුලට යන්න කියලා. අපි කියනවා මහවැලි ගඟේ මුල තියෙන්නේ සීත ගඟුලේ කියලා. තිරිපාදකය. නමුත් මුලදී තියෙන අතු ගංගා දහහක් විතරයි. කෝකේ මුලද ඔය කියන්නේ? කාටද කියන්න පුළුවන් මහාලිකක පටන් ගත්තේ මෙතනින් කියලා. අපි උසස් වෙල කරන වෙලාවේදී මේ සිවිල් සර්වන්ට්ලා සිවිල් කියන්නේ සිවිල් සේවයටපත් කරන කට්ටිය ඒ රාජපාලන අමාත්‍යාංශයට බාර ගන්න ගිහිල්ලා ඔක්කොම පාස් වෙලා තිබිච්ච කට්ටිය සම්මුඛ පරීක්ෂණයක් කරා. කරලා ඒකේ හිටපු ස්ථිරලේකම් කෙලින්ම ඉන්ටර්විව් කරා එන පාස් වෙච්ච ආපු කට්ටිය. ඊට පස්සේ යව මහලිකගේ දිග කොච්චරද කියලා. අනේ විභාග පාස් එකෙකුටවත් කියා ගන්න බෑ. එයින් පස්සේ දාලා තිබුණා මෙච්චර බලන අපේ ඉස්සරහට රට බාර ගන්න හදන මේ සිවිල් සර්වන්ට්ස්ලට මහලිකගේ දිගවත් දන්නේ නැහැ කියලා. එකෙක් යව උඹ දන්නවද කියලා. ඌ දන්නවා 234යි කියලා පොතේ තියෙන එක. ඌ කොතනද ලකොතෙන්ද 234 තියෙන්නේ? උඹ දන්න මගුලක් අහවා. උඹල මේ පච්චයක් උගන්නලා ඒ පච්චේම කියන එක කරා සිවිල් සර්වන් කියනවා. උඹ සිවිල් සර්වන්ගේ ලොක්කා. දන්නවද උඹල? අපි කාට උගන්නන්න ගියත් මුල මතක නැතිලා අපට තියෙන්නේ. අපි ඒ දන්නේ එකම මාතෘකාවත් අපි මුල දන්නේ නැහැ. දන්නවනම් අපි මේ විදිහට ගහපා දෙන්නේ නැහැ. ඒ නිසා ආශස් ප්‍රසවාසයේ දන්නවයි කියනවනම් කාට හරි උනන්සේ පුංචි අභ්‍යාසයක් දෙනවා. හරි. ඔක කොහෙන්දලා දින්නේ බලපන්. ඉතින් ඒකට අපි චීන කන්නඩි දාගෙන එන්න බෑ ආනපන එන පෙරමග බලාගෙන ඉන්න බෑ. දැන් රාජ්‍ය අමුත්ත එනකොට ඒක ෆොටෝ ගන්න ඕන නම් කල්යතු කියලා ට්‍රයිපෝඩ් එකක් දාගෙන එනකොට ඈත ඉස්සලා ලෑස්තිලා ඉන්න විතර ෆොටෝ ගන්න මනස ඊට කලින් යන්න බෑ. අන්නේ වගේ සතිය පිහිටවන තැනක් හිතන්න එන ඕනෙම අරමුණක් අපිට පේන්නේ පමා වෙලා. බුදුන් කියන අප්‍රමාද වෙන්න අරමුණ හට ගන්න තැන බලන්න අපි තාම අප්‍රමාදයේ අයනු අයනු කියනවා. කවදා හෝ අරමුණක් හට ගන්න තැන්න ගියා නම් පේනවා ඒක පුදුමාකාර විචිත්‍ර විදිහට හටගන්නේ. ඒක දකින්න අපිට ඉවසීම නැහැ අප්‍රමාදේ නැහැ අපි දකින්නේ දැ හටගත්ත දෙයක්. අපි දන්නේ පමා වෙලා අප්‍රමාදයට යනවා. කොයි වෙලාවක හරි ඒ ආශාසයේ මුල දකින පැත්තට යොමුව ගත්තට පස්සේ ඒ ඇති වෙන ප්‍රනීත භාවයේ හරහා එයාට හම්බෙන අතිරේක ලාභයක් තමයි මේ හටගත්ත දේ ගෙවෙනකොටත් අර වාගේම රංගනයක් දක්වලා තමයි නැතිලා යන්නේ. ඒ නිසා මැද දැකලා මුලට ගිහිල්ලා ඒ ප්‍රණීත භාවය හරහා ඒ තීක්ෂණ භාවය හරහා ඒ එකලස හරහා ඒ එල්ලේ හරහා එයාට අතිරේක ලාභයක් හම්බෙනවා මේ අරමුණ පටංගන මේ ක්‍රීඩා රංගනයක් දක්කලා ගිවිල යන පැත්ත බලන්න. නමුත් ඒක බලන්න කැමැති නැති කතියක් තියෙනවා. හට ගන්න පැත්තට බුදුහාමුදුරු කියපු නිසා අපි යන්න කැමතියි. මොකද අපේ තියෙන සමුදේ බලන රුචිය. බුදුජානන්සේ නිකමට කියනවා ඔබ ඕක දැක්කොත් ඒක ඒක දක්ෂකමක් කරගත්තොත් ඒක Tamange හැකියාවක් කරගත්තොත් එයාට නොබල ඉන්න බැරි වෙනවා මේ විදිහට හටන් ගත්ත හටගත්ත ආස්වාසේ ගෙවෙන හැටි අර ඇති වෙච්ච උච්ච සතියෙන් උච්ච ප්‍රණීත භාවයේ හරහා එකලසහරා දකින්න පටන් ගන්නවා ඉතින් සාරිපුත්තු සාංශ අපිට රහසින් අවිලා කියනවා මේක බබා ස්වභාවයෙන් බලන්න හිත කැමති නෑ. මේක උපදවා ගත යුතු දෙයක්. ඒ නිසා මුල බලන්න ගිහිල්ලා කරගන්න ශිල්පීය ඥානය හරහා, චූණු භාවය හරහා, ප්‍රවීණ භාවය හරහා, ඒ අරමුණ ගෙවෙන කම්ම බලන්නේ. එතකොට බුදුසසුනේ සඳහන් කරනවා මුලමැදක දැකීම අන්ත දෙක අග දැකීම ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අග දැකීම තමයි මධ්‍යම ප්‍රතිපදාව. ඒක දකින්න තමයි අපි මුල අල්ලගෙන මුලින් මැද අල්ලගන්නවා මැදින් අල්ලගෙන මුලට යනකම්ම කර බහුවයන් හොයන හොයන යනවා. මහවලින්ගකට ගිහිල්ලා මහලින්ගගේ මුලට යනවා. මුලට යනකොට පේනවා ඒක ඔය හිත ඉතන තරම් එක දණකෙන් පටන් ගන්නෑ බොහොම පුංචි වතුර පාරකින් පටන් ගන්න. කෝකද මුල කියලා කොහෙද අල්ලන්නේ? ගියේ කෙනා නන්නත්තර වෙනවා. නමුත් එතනදී අපි මහවැලිකම් කියලා දැකලා තියෙන්නේ මොකද්ද? දැකලා තියෙන්නේ මේ හම්බෙච්ච බබෙක්නේ. බබා හම්බෙන්නේ ඉස්සලා මාස ගාණක් බොක්කේනේ ඉන්නේ. ඒක දිහා දකින්න එක නෙවෙයි ආවේ උප්පත්ති කියන්නේ උප්පත්ති කියන්නේ මේ බබා ප්‍රසූත ගන්න වෙලාව. නමුත් ඉස්සලා එන දෙල්ලම් වගේ තියෙනවනේ ඇඟිලා කරන වැඩ වගේ තියෙනවනේ. ඒ බඳින වෙලාව පෙන්නලා නෙවෙයිනේ බඳින්නේ. අඳුරු කාමර හදාන ගෙවල් හදාලා තියෙන මොකටේ? ඒස් බඳින්න තමයි. ඒක නිසා ගෙවල් වලට කියන්නේ කාම හැංගිලා කාමයේ කරන්න ඕනේ තැන. ඒකයි මේ සීනාසනයක් සහ gedarak අතර ඇති වෙනස. සීනාසනය තියෙනව කාමයේ සඳහා නෙවෙයි. ඒක ශූන්‍යාකාරයක් කාමේ නෑ. ගෙවල් හදන්නෙම කෝෂ්ඨාගාර හදන්නෙම හැංගිලා කාමේ කරන්න. ඒ නිසා කාමේ වැඩි ගැටි ලොකු ගෙවල් හදනවා. ලොකු විස්තර කරනවා. නෑ වැඩේට නම් එච්චර ඉඩ ඕනේ නෑ. පොඩි ඉඩක් තිබ්බත් ඇති. නමුත් ඒකට ලෑස්තිය පෙහෙන්න තියෙනවා. ගියා ගිහි ගියා හදන තාලේ. අපි ගියේ හදනකොට මට හොඳට මතකයි. ඊට පස්සේ මම දැක්කා ඒකේ ලুকু අපච්චි මැරිලා මිනිය තියලා තියෙන හැටි. මේ ලස්සනට හදාගත්ත ගේ දැන් උන්නට මිනි. ඊට පස්සේ අපච්චිගේ. ඊට පස්සේ අම්මගේ. දැන් ඒක මොකක්ද හදලා තියෙන්නේ? චිතකයක් තමයි හදලා තියෙන්නේ. එසේ ලොකු අය මැරලා ගෙනිච්ච නෑ ගෙදරට. මම මැරුණාට පස්සේ ගෙනියද කියන්න දන්නෙත් නෑ. මේ හදාගත්ත ගේ තමයි ඔක්කොම ඉතින් අපි බාවලා දකුණු බටහිර උළුව දාගෙන අත් දෙක තියාගෙන ඉන්න තැන. ගේ හදනවා කියලා හදාන. ඉතින් සම බුදුරජාණන් වහන්සේසල ගේ හදන තැනට ගෙනියලා එහෙම නැත්නම් වඩුවා අනේක જાති සංසාරම් කියලා වඩුව හොයාන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා හදන තැන දැක්කනම් ආස්වාසේ හැදෙන තැන දැක්කනම් ප්‍රසවාසේ හැදෙන තැන දැක්කනම් පිම්බීම හැදෙන තැන දැක්කනම් හැකිලිම හැදෙන තැන දැක්කනම් ඒතකොට අවශ්‍ය කරන්නේ තීක්ෂණ භාවයේ ප්‍රනීත භාවයේ එකලස එහෙම යොදවන්න පුළුවන් මේක ගෙවෙන තැන ඒක මජ්ජේ සූත්‍රයේ 6 විදිහකට බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ආශාසයේ මැදයි මුලයි කියන්නේ අන්ත දෙක. අග කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. මෙන්න මේ විදිහට බලනකොට ගොඩක් වෙලා යන හින්දා මම මේක ඉටි කරන්න හදන්නේ. අපි මෙහෙම හිතමු ඒකට මම දන්නවා ෂුවර් කැමති නැහැ. ඒකට ඕගොල්ලෝ මනාවයක් කියයි අතීතයට. මොකද මෙච්චර කියලා ඕකද බන්ද කියන්නේ කියලා. මෙච්චර ආසාවෙන් හදාගත්ත සතිය ගෙවෙන තැන බලන්න. දැන් අපි මෙච්චර කාල දවස් 10ක්ම තටමන තටමන තටමන තටමන දැන් සතිය කියන එක හදාගත්තා. දැන් මේක ඒකාන්තේ නিত্য සුඛ සුබ ආත්මේ කරගෙන දැන් අපි වැඩමුළුව කරේ. ඉතින් අපි දන්නවනේ මේ සතිය කොහොමද පටන් ගන්නෙ කියලා අපි අම්මා අප්පා දීප එකක් නෙවෙයි. අපි කොහෙන් හරි සතිය කියන එකෙන් අහගෙන උත්සාහ කරලා කරලා කරලා ඔන්න සතිය පාතර ඊට පස්සේ සතිය අඛණ්ඩ සතියක් හිටිනවනේ මට ආස්වාස් පස්සස් 10ක් බලන්න පුළුවන්. තප්පර 10ක් ඉන්න පුළුවන්. විනාඩි 10ක් ඉන්න පුළුවන් දිගට සක්මන් කරන්න පුළුවන් කියලා. දැන් හිතාගන්න මේ විදියට දැනගත්තා වූ මේ සතියේ කැඩිලා ආපහු හටන් ගන්නකොට ආපහු අපි බබෙක් වගේනේ පටන් ගන්න. ආදුනිකෙක් වගේනේ පටන් ගන්න. නව ආධිකම්මිකව පටන් ගන්න. මේ විදිහට හටගත්ත සතියක අපිට කවදා හෝ ගෙවන් යන තැන බලන්න කිව්වොත් එහෙම. තමන්ම කුසින් වදාගත්ත දරුවට වණීලාලා කොටනවා වගේනේ. ඇහැලේපොළ කුමාරිය අපි කරපු දෙයනේ. ඒ නිසා අද රැන් ඉන්දියයිද කියන එක මට දැහැෙන සැකයක් තියෙනවා. අනිත් එක ඔය පපු එකක්ම තියෙනාට TNT පෙත්ත දිවයට තියාගන්න. දැන් ඉතින් ඔන්න එන්න පටන් අර ගන්නවා. ගිඩිනස් එනවා, බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා. දැන් මේ සතිය අවසානයේ Nirodhe දකින්න එක තමයි ඔතන තියෙන අමාරුම දේ කියලා කිව්වොත් මෙච්චර ආසාවෙන් උපයගත්ත මේ සතිය අපි හිතාගෙන මේක ඒකාන්තයෙන් නිට්ටයයි සුඛයි සුබයි කියලා. අපිට හිතාගන්න පුළුවන් වෙයිද මේ සතිය අනිත්‍යයි දුක පිණිස පිටනොයි කියලා. මේ සතිය දුක්ඛ සත්‍යයටයි වෙනොයි කියලා. එහෙම කිව්වනම් පළවෙනි දවසේ ඉලා අටසිල් සමාදන් වෙලා සතිය වඩයිද අනිත් දවසේ ආයෙ නිසන්වනේ රිට්‍රීට් එකට එයිද මේ සතිය කියලා කියන්නේ දුක්ඛ සත්‍යෙම තව කෑල්ලක්. එතකොට ප්‍රස්වාසයේ හරි ආශ්වාසයේ හරි නිමාව දකිනා වගේ අපිට කිව්වොත් කවුරු හරි සාරිපුත්‍ර සාංශ කියනවා බුදුහාමුදුරුවෝ කියනවා මේ ධම්මජීව හාමුදුරුවෝ මේ කියන්න හදන්නේ මේ සතිය ගෙවෙන තැන බැලීලා තමයි මේකේ උත්කෘෂ්ඨම කෑල්ල කියලා ගටි ඕලු පාත් වෙලා තියෙන පොළොවට මේ එන ගහච්ච සෝප් පිටනේ වගේ මේ කියවනේ වල කොහොමඩක්වත් කැමති නැහැ සතිය නිරෝධය බලන්න වෙයි කියලා අපිට හීනකින්වත් හිතෙන්නේ නැහැ සතිය මට්ටම් කීපයක් පහු කරන්න ඕනේ තෙන්න සති සට්ටහනදීම කරන්න බෑ සති ඉන්ද්‍රීදි කරන්න බෑ බලයේදී බෑ නමුත් සති සම්බොජ්ජංගයට යනකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා සති සම්බොජ්ජංකංකෝ කස්සප සති සම්බොජ්ජංකෝ සති සම්බොජ්ජංගම් භාවේතබ්බං විරාගනිසං නිරෝධනිසිතං විවේකනිසිතං පට්ඨිසග්ගානුපස්සී සති සම්බොජ්ජංගේ වඩන්ඩ විවේකනිසිතව ඒක එනකොට සතුටින් බලන්න යනකොට සතුටින් බලන්න ගතිය නැති වෙන වෙලාව. ඉතින් පුළුවන් වෙයිද මෙච්චර ආසාවෙන් පෙරමග ලකුණු දාගෙන මල් මාලා දාගෙන පිළිගත්ත මේ සතිය එන්නේ යණ්ඩයි එනකොට දකින්නකොට ඇතිවෙච්ච ඒ සාදරකමෙම යුක්තව සතිය යන හැටි බලන්න පුළුවන් දවසක් ආවොත් අපිට ගන්න පුළුවන් සතියේ Nirodhe දකින්නයි කියන. සතියේ විවේකීව බලනවා විරාගීව බලනවා නිරෝධ නිරෝධානපස්සනාවෙන් බලනවා. ඒක නිසා ආනාපානෙ ගෙවම් කරලා ගෙවල් දෙන්නේ දරුවෝ මල්ලු අතහැරලා දාලා මෙහි ඇවිල්ලා ඔක්කොම කරලා වඩාගත්ත මේ සතියත් ආනාපානෙ රූප ධර්මයක් මේක නාම ධර්මයක් ඒ ක්‍රියාපටිපාටියමයි තියෙන්නේ වඩාගත් ආනාපානෙ කැඩුනට පස්සේ අපි කිව්වොත් හිත සද්දයකට ගිහිල්ලා කැඩුනයි කියලා කැඩුනට පස්සේ නැවත අරමුණට එනවනේ දැන් මේ වෙනකොට ඒක කියත හැකි මොකද අපි ඒක ගැන සාකච්ඡා කරලා තිනවා ප්‍රශ්න සාකච්ඡා කරනකොට. ඒ ආපු ගම අපිට තේරෙන්නේ දැන් ඇවිල්ලා ආයේ අර කලින් ආභෝග කරපු මට්ටමට දැන් කයට හිත ආවයි කියලා. අපි ඉඳ ගන්නකොට කයට ආභෝග කරලා ඉඳ පාඩි වෙනවා. ටිකක් වෙලා ගියාම සතිය වැඩනවා. ඕන වැඩිලා සතිය කැඩනවා. කැඩලා ආපස්සට සතිය එනවනේ අර මූල කර්මත්තාන්නේ ඒකට මං කියන්නේ නිවස බලා ආපහු එනවයි කියලා. ආපහු ගම අපිට වැටෙනවා ආ දැන් ආය සතිය ආවයි කියලා. ඒ කැඩුනට සාපේක්ෂවනේ සතිය ඇවිල්ලා බව දැනගන්න. ඊට පස්සේ ආ පట్టල වෙනව නෙමෙයි. ආ දැන් ටික වෙලා ගන්න. ඊට පස්සේ දැන් මේ ආපෝ කැඩෙනවනේ. අන්නේ මේ පట్టල වෙනකොට අපේක්ෂා කරන්න පුළුවන් නම් තව පොඩ්ඩකින් සතිය කැඩෙනවා. කැඩෙන දිහාමට බලාගෙන ඉන්න පුළුවන් කියලා මේකට කියනවා සතියේ Nirodhe බලනවායි කියන. කාලවරෙන්කෝ. ඉතින් මේක කිව්වහම ඉතින් ඔක්කොටම හරි පුදුමාකාර විශ්ෝපයක් පහළ වෙනවා. පුළුවන් මේ බුදුහාමර පැහැදිලිවම කියලා තියෙනවා. භාවේති සත් සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සං විරාග නිස්සං නිරෝධ නිස්සං පටිසකං පදි සතිය වඩන්න එනකොටයි යනකොටයි විවේක වෙන්න එනකොට බොහොම සතුටු වෙන්නයි යනකොට මේ ප්‍රෙෂර් එක නගින්නයි නෙවෙයි විරාග නිස්සං සතිය ආසනෙදි තැනට එනවා සතිය වැඩෙනකොට අපිට ආසාවක් එන අනේ යන්තම් හොයලා යන්තම් නිස්සනන ගියේක ලොකු ලාභයක් අවුන සතිය අඳුරගත්තයි කිය. ඊට පස්සේ සතිය සද්දයක් නිසා වේදනාවක් නිසා හිතුව නිසා ඒක අවලංගු තත්ත්වයටපත් වෙනවා. ඒක අභාව પ્રાપ્ત වෙනවා. අන්නේ විරාග වෙන වෙලාවේදී රාගයෙන් නැති වෙන වෙලාවේදී අපිට හිතනරක් කරගන්න නැතුව බලන්න පුළුවන් නම් ඒක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරලා තියෙනවා. පමාදේන කම්පතිටි සති බලං. Tamanට ප්‍රමාදේ එනවා දැන්. අප්‍රමාදේ යනවා. එහෙම නැත්නම් අරමුණෙන් හිත පිට ගිහිලා ඔන්න සද්දයක් එනවා වේදනාවක් එනවා හිතවිල්ලක් එනවා දැන් සතිය නන්නත්තර වෙන්න හදන්නේ අන්න ඔකදී කම්ප නොවෙනවා නම් ඒක තමයි සතිය ඉන්ද්‍රිය සති බලයක් පාටපත් වෙන තැන සතිය ඒකාන්ත නিত্য සුඛ සුභ කියන කෙනාට නම් සතිය වැයවීමක් දැකලා පශ්චාත්තාප නොවී ඉන්න බෑ ඒක නිසා ඔය පටිසම්භිදා මාර්ගයේ තියෙනවා බල කතා කියලා එකක් ඒ බල කතාවල තියෙනවා සද්ධාවේ බලවත් වෙනකොට මේ නිදර්ශන වශයෙන් මම මේ කියන්නේ බෞද්ධ භාවය සඳහා අසද්දේන කම්පතිචි සති සත්තහ බලන්න තමන්ට අශ්‍රද්ධාවක් පාන්න ඔබ කතෝලිකාවට යන්න හිතෙනවා කම්ප වෙන්න එපා නැත්නම් අපේ කිට්ටු මන්තේ කරන ඕන කතෝලික සභාවට ගියයි කියන හැම නැත්නම් ඌ මිනිහක් මරුවයි කියලා කියනවා එතකොට අපිට චික්කේ කියලා අශ්‍රද්ධාව පිළිබඳ පිළිකුලක් එනවනේ ඒ තාක්කල් සත්තහව බලවත් වෙලා නැහැ. මෙව වෙන්න පුළුවන් දේවල්. වෙන්න පුළුවන්. ඒ සද්ධාව තියෙන කෙනා මේ සද්ධාව නැති වෙනකොට කලබල වෙන්න බෑ. විරිය කියන කුසීතේන කම්පතිටි විරිය බලං. තවද හොඳටම කම්මැලි. එපාම වෙලා භාවනා කරන්නේ මොනක්වත් කරන්න බෑ. හොඳටම කුසීතකම තේරෙනවා. කම්ප වෙන්න එපා. මොකද මං කියන්නේ මේ දවදඬු වලින් හදපෙකන්නේ නෙවෙයි මේ හිතේ සුචීත භාවයත් වෙනවා වීර්යයත් වෙනවා. කුසීත භාවය ආවයි කියලා සැලෙන්නේ නැත්නම් ඒකට කියනවා වීරිය බලය කියලා. සතිය ගැන කියනකොට කියනවා පමාදේන කම්පතිති සති බලං. පමා වුණයි කියලා හිත පිට ගියයි කියලා කම්ප වෙන්න එපා. එතකොට තමයි සති ඉන්ද්‍රිය සති බලයක් වඩටපත් වෙන්නේ. ඒකට වික්ඛිත්තේන කම්පතිති සමාධි බලං. හිත හොඳටම වික්ෂිප්ත වුණා. වක්කිටක් ගලේ ගහුවගේ නන්නත්තර වෙලා ගියද. ප්‍රශ්නයක් නැහැ. ආයෙසර කොහේට හැදෙනවනේ. කම්ප වෙන්න එපා. ඊටත් අවිජ්ජාය න කම්පතිදීති න කම්පතිදී ප්‍රඥා බල මට තද අවිද්‍යාවක් ඇවිල්ලා මම මෝඩෙක් මම පිස්සෙක්. ගණ්ඩම දෙන ප්‍රශ්නයක් නැහැ. අපි ඒකාන්ත මේ රිදි රිදි රත්තරන් කුට්ටි නෙවෙයිනේ අවිද්‍යාවත් එනවා මෙන්න මේ එන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගෙවෙනකොට කම්ප වෙන්නේ නැත්නම් ඒවා බල බවටපත් වෙන ඊට පස්සේ තමයි ඒවා බොජ්ජංග බවටපත් වෙන්නේ බොජ්ජංග වලට යනකොට තමන් මේ විශ්ින් වඩන ලද මේ ධර්ම ගෙවන් කිරීම වැවෙන හැටි, ඡෙවෙන හැටි දකින්න. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිත කියන වචනේ. විපස්සනා අනුග්‍රහිත අපේ කුෂිකර්මයේ හොඳ ලස්සන උපද උපමාවක් දෙනවා. ඒ මොකද මිදි වවනකොට හරි, කෝපි වවනකොට හරි, තේකොළ වවනකොට හරි, දීගස් වවනකොට හරි අර පොහොර දාලා හදපු ගොවි පැලේ කප්පාදු කරනවානේ. පැලේ උන්ට රණුවක් ගන්න ඕනේ නැති අතට කපලා දාන්න ගොවියම පොහොර දාලා ගොවියගේ මතින් තමන්ම වමලද ගහ කපනවා. ඒ වගේ තමයි තමන්ම වරලඳ සතිය ගෙවෙනකොට කැපෙනකොට සැලෙන්නේ නැතුව විවේක නිසිතව විරාග නිසිතව නිරෝධ නිසිතව වසග්ග පරිණාමයෙන් බලන්න ඉන්න පුළුවන් නම් මේක බුදුරජාණන් වහන්සේ දෙන්නේ බොහොම රෝමෝද්ගමණය වෙන විදියට දිනු රට හැරපියා යන රජ කුසේ රාජාව රට්ටම් විජිතම් පහය තමයි රට දිනා ගන්නවා යුද්ධ කරලා රණවිරු කොමල දින ඊට පස්සේ රට අතල්ලා දා. දිනු රට හැරපියා යන රජෙක් වගේ මේ වගේ කරනකොට තමයි ඒකට කියන්නේ සූර කියලා කියන්නේ වීර කියලා කියන්නේ මේක කියන්නේ ධීර කියන වචනේ. ඒක ගේමට ඕනකට තමයි රට දිනාගන්නේ රට ඕනවට නෙවෙයි. රට දිනාගෙන විශ්කල දාලා. සතිය වඩනවා වඩලා සතිය විශ්කල දාලා. මේකයි අනික් ශාසනවලයි මේකේ වෙනස. ඒක වඩන්න ඕනේ බෝ උදාාර විජයට වඩන්න ඕනේ. උජාර විජයට වඩන්න. වඩලා හොඳට ආවට පස්සේ ඕන කෙනෙකුට දෙනවා. ඒක නිසා මේ ආස්වාස් ප්‍රසවාසයේ Nirodhaය, පිම්බීමේ හැකිලිමේ Nirodhaය, වම දකුණේ Nirodhaය බලන්නේ. ඒක අපි මේ රූපාකාරයෙන් බලනවා. බුදුජානසින් අහන ආනන්ද හැමතුරු ආනන්ද ආනන්ද හැමතුරු බන්ති Nirodha Nirodhoti වද මේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද Nirodhe කියන්නේ කියලා. ඒක බුදුරජාණන් කියනවා රූප ධර්මයේ ගන්න ආනන්ද ඒක කය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම පටිච්ච ගන්න පස්සේ මේ රූපේ කියන එක ඇතිව නැතිව යන සුළු එකක් අන්න ඒක බැලීමද කියනවා නිරෝධානුපස්සනාව මොකද අපි බලන්නේ ඇති වෙන පැත්ත විතර බබ හම්බ වෙනවා විතරනේ අපි දකින්න කැමති මරනවා දකින්න කැමති නෑනේ අන්න වගේ රූපයේ තමයි නිරෝධය බලන්නේ ඊට පස්සේ වේදනාව කියන එක ආනන්ද පටිච්ච සම්පන්න කය ධම්ම වය ධම්ම නිරෝධ ධම්ම ඇතිව නැතිව යන එක ඒකේ නැති වෙන පැත්ත බලන එක සම්පූර්ණ ලෝකයා බලන්නේ ඇති වෙන පැත්ත. නැති වෙන පැත්ත බැලීම කරන නිරෝධය කියලා. සංඥා ඇතිව නැති වෙන සෝදය. සංස්කාර ඇතිව නැති වෙන සෝදය. විඥානේ ඇතිව නැති වෙන එක මේ පහම මේ පහේම ගිවන් වීම පැත්ත බලන්න පුළුවන් නම් ඒ මනුස්සයා මරණය ඉස්සරහට ගත්ත කෙනෙක් වෙනවා. මරණ චිත්තක්ෂණේ ඉන්න කලකොල භාවයේ ඉස්සරහට අරගෙන කියනවා. දැන් මගේ කය ගෙවිලා යනවා. ගිවිල යන් ගිහිල්ලා නැහැ තාම. දැන් භාවනා කරලා ඇඟ නොදෙනී යන තැනටපත් කරනවා. භාවනා කරනකොට හොඳට ආනපාන හිත ගියාම මේ ශරීර කොටස් වගේ නැතුව වගේ පේනවා. හැල් වෙලා වෙනවා, බර වෙලා වෙනවා, රත් වෙලා වෙනවා, සීතල වෙලා වෙනවා. ඒ ශරීර කොටස් නැති වෙලා වගේ පේනවා. ආ ඒක නිරෝධානුපස්සනාවක් විදිහට බඩනවා. ගෙවම් වෙන්නේ. එදිනෙක ගෙවන්නේ. ඊට පස්සේ වේදනා. තවන්න දැනෙන්න පටන් ගන්න සමහරට හොඳට බලන්න දැන් දකුණු කකුලේ තද බල වේදනාවක් වෙයිලා අපි චෝදනා කරනවානේ. මට දරන්න බැරිය කියලා. එළයි වම් කකුල දිහා බලන්න. මොන වේදනාවක්වත් නැහැ. අත් කකුල් දෙකේ යන්ට යටි පහටිය රිදෙනවයි කියලා කියන්නේ හොඳටම. ඒ දැන් ඉතින් දැන් නැගිටින්න ඕන. දැන් බොහොම හරි. ඒලා බලන්න මේ උඩ හරියට මොකද වෙලා තියෙන්නේ කියලා මොන වේදනාවක්වත් නැහැ. අපි අර වේදනාව තියෙන පැත්ත අල්ලන්න චෝදනා කර කර හිටියට ඊට සාපේක්ෂ වේදනාවක් නැති පැත්ත බැලුවොත් අපි කවදාවත් කතා කරන්න දන්නේ මොකද අපි දන්නේ ප්‍රශ්නයක් හොයන එක විතරයි. අපි හැම වෙලාවෙම කරන්නේ අකුසල සමාපatti සමාදන් වෙන එක. ඒ වෙලාවට බැලුවොත් හොඳටම රිදෙන එකක් තියෙනවා කියලා කියන්නේ අනික පළාත් 30 කුණපේ අනික කුණප 31ම ජොල්ලියේ ඉන්නවා. කාට හරි පුළුවන් නම් අර නරක වෙච්ච කුණපේ බලලා අඩේ උඹට පින් සිද්ධ වෙන අනික් 31 දැන් ජොලියේ ඉන්නවනේ කියලා ඒ පැත්ත බලන්න හැමදම ජොලියේ ඉන්නේ. දැන් 32ක් තියෙනවනේ. එක දතක් අමාරු වෙලා. අම්මා ඒක නම් ඉන්නම බෑ. ඒකෝට අනිත් දත් 31ම hina වෙනවනේ. අර අමාරු දත මැරෙන්න ගෑ ගැහුවට අපිට කවදාකවත් බෑනේ. ඒකෝට මේ වේදනාව තියෙන එකට ඇදලා ගන්න එකේ බරපතල කොච්චරද කියනවනම් තව දත් 31ක් තියෙනවා. ඒ 31කින් hina වෙන්න පුළුවන් කියනවා කියන එක නිකම්ම නිකම් පිස්සු ආගේ. වෙන්නේ ඒක තමයි. වේදනා කියන එකත් ඇතිව නැතිව යනවා. සංඥා කියන එකත් එමය සංස්කාර විඥාන මෙන්න මේක දිහා මේකේ ගෙවෙන පැත්ත බලන්න නම් අපි මේ නලියන එක දනිනවා. නලියන එක කුප්පන එක තේරෙනවා. ඊට සාපේක්ෂව බලන එක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. ඒක එහෙමනම් මේක කොහොමද කියලා බලන්න. ඒක තමයි මේ කයක් අපිට සම්මිති කරලා දීලා තියෙන්නේ. වමර දෙනවනම් දකුණ බලපන්. යටි පහට ඉරි දෙනවා උඩ පහටිය බලපන්. බලනකොට නෑ ඒව ගැන කතා කරන්නේ. අපිට රිදෙන එක තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකත් ප්‍රශ්නයක් නෑ මේ කාට හරි කියන එකයි ගේ මේ කැත. කරබන විදගෙන හිටපන් කාට කියන්නේ? තව ඊට ඒ කියන්නේ තවත් විඳිනෙකට නේ. ඌට තියෙනවා නම් ඔන්න ලෙඩ නැති එකක්. ඉතින් ඒවන ඒක නිසා කියනවා බුරුමේ මේ එහෙමනම් ලෙඩ් වෙද්දුන්ට ලෙඩ වෙන්න අයිතිවාසිකමක් නැහැ. විද්දු මැරෙනවනේ. කවුරුද දැකලා තියෙනවද මැරෙන්නේ නැති වෙදේ? බුරුම් භාෂාවෙන් කියන මැරෙන්නේ නැති වෙදෙකුත් නැහැ, පච කියන්නේ නැති නීතිඥෙකුත් නැහැ කියලා. ඉතින් ඇත්තනේ සත්‍යවල සත්‍ය වගේ. අනිවාර්යම සත්‍ය. ඉතින් අපි ගිහිල්ලා ලෙඩාට කියනකොට වෙදාට කියනකොට වෙදා හිතන්නේ ඔය එදාට කියන රජෙක් වගේ පේන්නේ නේද? දෙයියෝ වගේ. බලන්න උගේ ගෙදර බැලුවොත් එමු, උගේ ලෙඩ බැලුවොත් එමු අපිට වැඩිය ලෙඩ. ඒක හොඳට දොස්තරලා ඇසුරු කරනකොට සෝරි කියලා හිතනවා. ඒ කියන්නේ හොඳ උගත්තුනේ. ඒනකොට බලන්න හැම එකාටම ලෙඩ. මැරිච්ච නැති කවුරු හරි වෙදෙක් දැකලා තියෙනවා. ඒකට අපිට පේන්නේ අර කෝට් ටයි එක දාගෙන නයා දාගෙන ටයි කිට්බිත් දාගෙන ඉන්නකොට අම්මා මෙයා නිකන් ඕන දෙයක් දෙන්න පුළුවන් කෙනෙක්. නෑ ඌත් ගෙදරට ගියාම අර ගාතේ ලෝකෙට පරකාතේ හිටියට ඒ නිසා අපිට එන වේදනත් ඒ වගේ තමයි. මෙවදී හැම එකේ ගෙවෙන පැත්ත ඊට සාපේක්ෂව අනිත් පැත්ත බැලීමේ මම දැන් හරි පුදුමාකාර විනෝදාංශයක් ඒක. මෙතෙක් කල අපි හිතාන ගිය ක්‍රමයට විරුද්ධ වෙනස් දැක්කා. අපි නිරෝධාන පස්සනාව කියනවා. කවුරු හරි ඇවිල්ලා මොන හරි ප්‍රශ්නයක් අහනවනේ කියලා හිතන්නකෝ. මේ කට උල් කරගෙන මවාගෙන මේක ඉතින් ආලවට්ටම් කරලා අහනකොට පොඩ්ඩ වෙන පැත්තක පොඩ්ඩ මිරිකන්න බෑ. දැන් ඔබට ඔච්චරද තියෙන දැන් මේ පැත්ත ඒක නල්ලන්න දෙන්න එපා. ඒක වැඩක් නෑ. මං එන්නේ මේ ප්‍රශ්නේ. නෑ මං කියන ඒක නෙවෙයි මං අල්ලන්නේ මේක. මොකද කියන්නේ? කද්දාකත් ඒක සතුටින් අපි දන්නේ නෑනේ. අන්නේ වගේ කරගෙන කරගෙන කරගෙන යනකොට අපි මේ ආරපස අසපසස ගෙවන් වෙනවා වේදනාව ගෙවන් වෙනවා සංඥා ගෙවන් වෙනවා අන්තිමට සතිය ගෙවන් වෙන තැන. සතියත් උඹට අතාරින්න වෙනවයි කියන තැන. අන්නේ නිරෝධානුපස්සනාවට ගිය දවස අපට තේරෙයි සතිය වඩපු නැති බිනියට මේක කරන්න බෑ. සතිය වඩන්ඩ හැබැයි වඩන්ඩ මේක ගෙවෙන බව ගෙවන්න වෙන බව දැනගන්න. ඉතින් බුදුචානන්සේ සඳහන් කරන අලගත් දූපම සූත්‍රයේ ධම්මාපි වෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ මහන්න මේ උඹලා එකතු කරන මේ ධර්මයක් උඹලට අතාරින්න වෙනවා අධර්මය ගැන කුමන කතාවද කියලා නිසා මේ අල්ලගන්න ධර්ම මගේ කියා ගන්න එපා මම කියා ගන්න එපා මගේ ආත්මේ කරගන්න එපා ඒකට එම්එස් වෙනාට බයිලා කියනකොට කියනවා මෙව ලස්සන මල්ලි ලස්සන බයිලා මගේ කියපල්ලා අල්ලගනිලා ඔන්න බයිලා වලයි බණේ වෙනස මලිමව ලස්සන බයිලා මෙව අල්ලගනිලා මගේ කියපල්ලා බුදුහාම කියන මෙන්නම ලස්සන බන මම කියන්න එපා අල්ලගන්න එපා සතියවත් අල්ලගන්න එපා ඉතින් ඒක නිසයි කියන්නේ මේක උපදවාගත යුතු දෙයක් තමන්ම වඩලද මේ සතිය ගෙවෙන තැන බලහන් ඉදිරියෙන් තමයි අපේ manussත්වයේ ඉහළ යන තැන ඒක දැකලත් සතිය ගෙවෙනවා සමාධිය ගෙවෙනවා ප්‍රඥාව ගෙවෙනවා ශ්‍රද්ධාව ගෙවෙනවා. වීර්යය ගෙවෙනවා. මේක දිහා අනුන්ගේ එකක් වගේ බලන්න පුළුවන් නම්. මමත් මිනිස්සෙක්, මිනිස්සෙන්න වෙන දෙයක්. මේ ධර්මතා එකක්වත් නිත්‍ය සංක සුබ නැහැ. නිත්‍ය නැහැ, සුඛ නැහැ, සුබ නැහැ, ආත්ම නැහැ. මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ දර්ශනෙට දෙයියෝ තීර්ෂා කරනවා. බ්‍රහ්ම තීර්ෂා කරනවා. මොකද ඒවට ආඩපාලි කියන එකයි අඬා වැටෙන එකනේ මනුස්සකම කියන්නේ. මේක එහෙම නැහැ. ඒක ඒක වෙද්දි කරබන බලන්න ඉන්න පුළුවන්කමට මේ එන නිරෝධහන පස්සනාව අර වරින් වර වරින් වර ඉස්සල ඉස්සල නිකන් බොරුවලක වැටෙන්න වගේ පාළු වෙන්න වගේ හිස්තැනකට යන්න වගේ පුරුදු වෙන්න පටන් ඒ රූප ධර්ම ගෙවෙනකොට ඇති වෙන මේ හිස්තැන බුදුජානන්සේ විශේෂයෙන්ම අරූප ධාන වශයෙන් එහෙම නැත්නම් අපි කියනවා ආකාසානං ඡායතන වශයෙන් රූපේ හිස්තැන පෙන්වනවා එතනනම් රූප ඔක්කොම බල්ල බල්ල බල්ල බල්ලා රූප ගෙවන් වෙන්න ඇරලා රූප තිබිච්ච තැන තියෙන අවකාශය බලන්න කියනවා. ඒකෙදීම අපි මේ ජීවිතේ ජීවත් වෙද්දිම තමන්ගේ කය විතරක් නෙවෙයි ලෝකේ තියෙන යමක් රූප කියලා අපි රූප ගෙවන් කරන තැනකට යනවා. නමුත් මේක ජීවිතයට ආස කරන කයට ආස කරන එකනට ඒක මහා ඇබැග්යක් වගේ පේනවා. ඒක මහා බය ඉරවන සුළු දෙයක්. මට මේ මගේ රූපේ නැතිව ගියයි කියලා. ඒ නිසා ඒක කියන්නත් බයයි. ඒගොල්ලෝ හිතන්නේ මේ සතිය නැති වෙලා, එහෙම නැත්නම් සමාධිය නැති වෙලා, එහෙම නැත්නම් මේ මට පිස්සු ඇදිගෙන එනවා. මොකක් හරි වෙනවයි කියලා අය අර රූපේ ගෙවන්න අකමැති ගතිය, කමඨාන් සුද්ධ කිරීම කෙරුවේ නැත්නම් භාවනාවෙන් දියුණුවට යන්න බෑ. ඒ රූපේ ගෙව්වට මොකද? අපි හිතමු භාවනා කරලා කරලා දැන් ඒක සමාධි භාවනා නැත්නම් ධ්‍යාන භාවනාව පැහැදිලිවම කියනවා. චතුත් අධ්‍යාහණය යනකොට ආනපන සීරසියක්ම කියනවා. ආනපන මුළුල්ලම ගෙවෙනවා. ඒක සමාධිය මේ සමත භාවනාවෙත් පිළිගන්නවා. විපස්සනා කරනකොට අපිට තදංග වශයෙන් යන්න පුළුවන් හිතෙන්. ගියාට පස්සේ ඒ යෝගාවචරය ඒ හිස් වෙන තැන රූපයාගේ අභාවය වඩන්න දන්නවනම්, දියුණු කරන්න දන්නවනම්, නැවත නැවත නැවත නැවත ඒකට යන්න දන්නවනම් ඒ යෝගාවචරය තේනවා එක පරියන්කයක් ඇතුළත ආනාපානෙ වෙන්න ඕන නැතු වෙනවා. ආය ටිකක් කියලා ගියම ආය ආනාපානෙ වෙන්න ආය නැතු වෙනවා. ආය ආනාපානෙ වෙන්න ආය නැතු වෙනවා. මේ ආශාසය ඇචීව් නැතිව නෙවෙයි මම මේ කතා කරන්නේ. ආනපනේ සමස්තය වශයෙන් එනවා යනවා. එනවා යනවා. කොහොම ගියාට පස්සේ ආට තේරෙන පටන් අර ගන්නවා. අපි මේකට යමක් නොකර හිටියොත් එහෙම නැත්නම් මේ චේතනා පහල කරන්නේ නැතුව හිටියොත් ඇති දේ නැති දේ අතර පුදුමාකාර සමතුලිතතාවයක් ඇති නේ ඇති දේ ආවොත් ඒක නැති දේ තියලා අයින් වෙනවා නැති දේ ආවොත් ඇති දේ තියලා අයින් වෙනවා මේ රූපයාගේ තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ඇතිවීම නැතිවීමට සාපේක්ෂයි නැතිවීම ඇතිවීමට සාපේක්ෂයි කියලා කිව්වහම ඉතින් ඔය ටික කිව්වයි කියලානේ ගිය අවුරුදු 100ම දක්ෂම විද්‍යාඥයයි කියලා අයින්ස්ටයින්ට තෑගි දුන්නේ. ඇති දේ නැති දේ සාපේක්ෂයි කියලා relativity relativity theory එක බුදුචානන්සේ කිව්වේ ඕක නෙවෙයි ප්‍රශ්නේ. මේ රූපයගේ ඇතිවීම නැතිවීම නෙවෙයි වේදනාවන්ගේ ඇතිවීම නැතිවීම කියලා එකක් තියෙනවා. අපි දන්නවා වේදනාවන්ගේ තියෙනවා කියලා ආමිෂ සුඛය කියලා. ඒකනේ අපි දැන් හෙට ගෙදර ගිය වෙලාව ඉඳලා කරන්නේ. රූප බලපං, සද්ධාපං, ගඳ බලපං, රස බලපං, පතර විල්ලුද දීපං. ඉතින් ඕකනේ ඉතින් මේ ආමිෂ සැකේ කියන්නේ. ඔක්කොමලා කියනවා අල්ලපු ගෙදරට වැඩිය අපි ළඟ තියෙනවා කියලා උඩපයින්නවා. දැන් භාවනා කරනකොට අපිනේ නිර්ආමිෂ සැපයක්නේ. රූපය එනකොටත් භාවනා කරනවා. සද්ද ඇහෙනකොටත් භාවනා කරනවා. රූප සද්ද නැත්තම් භාවනා හම්බෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා මේ නිර්ආමිෂ සුඛයටත් එහා අවේදිත සුඛයක් කියලා. යමක් විඳින් නැති වෙලාවක් තියෙනවා. විඳිල්ල විඳවීමක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. විඳින හැම එකක්ම විඳවිල්ල පරණ කරුණයක්. මොනක්වත්ම විඳින් නැති තැනක්. එතකොට සාරිපුත්‍ර සාන්දෙන් අහනවා හාමුදුරුවෝ නැගලා ස්වාමීන් වහන්සේක විඳින් නැත්නම් ඒක සුඛයක් කියන්නේ මොකටද කියලා. අවේජිත සුඛය කියන පද දෙක කොහොමද ගලපන්නේ කියලා. එතකොට සාරිපුත්‍ර සාංශ කියනවා විදවන හැම එකක්ම විඳවිලා. ඒක පීරි ගෑමක්. ඒ විඳවන්නේ නැති තැන තමයි අවේදයේ තියෙන්නේ. ඒක සුඛේ ඒක තියෙන්නේ ආර්යයන් වහන්සේලාට විතරයි. Nirodhe දිහා බලන කෙනාට ඒක තේරෙනවා. එහෙම නැත්නම් මේ ආමිෂ සුඛයයි අනෙක් සුඛ පිටිපස්සේ අනෙක් කරාට ඒක පේන්නේ මුස්පේන්තුවක් කාලකන්කමක් විදිහට. ඒ නිසා ආවේදයේ ඊට පැත්තක් තියෙනවා. සංඥාවෙත් තියෙනවා න සංඤ සංඤී නෝපි අසංඤී න න න සංඤ සංඤී නෝපි විසංඤී නෝපි අසංඤී න විභූත සංඤී කියලා. සංඥා කියන මේ සාමාන්‍ය සංඥාවේ නෙවෙයි අපි. මේ සංඥා නේද අම්මා තාත්තා අඳුරනවා, දරුවා දුව අඳුරනවා. තැන නොතැන දන්නවනේ. ඒ සංඥාව නෙවෙයි. න සංඥා සංඥා. නෝපි විසඤ්ඤි මට විසඤ්ඤ වෙලත් නැහැ. මට හොඳට දන්න මට සීන නැති වෙලා නැහැ. න නොපි අසඤ්ඤිම අසඤ්ඤ තලයට ගිහිල්ලත් නැහැ. හැබැයි මගේ සංඥාව යනවා තැනකට කොහි ගියාද කියලා කියන්න බෑ. මට හොඳටම දන්නවා මේ ආනාපාන කියලා මෙනෙහි කර කර හිටපෙක ගෙවිලා ගෙවිලා ගිහිල්ලා විසඤ්ඤ වෙලත් නැහැ අසඤ්ඤි වෙලත් නැහැ මේ සාමාන්‍ය සංඥාවක් නැහැ. ඒ වෙලාවට රූප ඔක්කොම ගෙවිලා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ තමයි බුදුජානන්සේ කියන්නේ ආර්ය භූමියට යන්න සුදුසුකම් ලබනවා. ඒ කියන්නේ සංඥාව ගෙවම් කරන සංඥා නිරුද්ධෙටම යනවා. ඒ වෙලාවේදී නැගිටින්නේ සංඥා නැද නැගිටින්නේ හෙනයක් ගැහුවා වගේ. බය කරලා කුලප්පු කරලා තමයි ගිනක් දාන්නේ ආය සංඥාවට එන්නේ. බුදුන්සේ කියනවා ආයෙසරයක් ඕක නැති වෙනකම්ම භාවනා කරන්න. එක පරියන්කයක් ඇතුළත 10 15 සැරයක් යන්න පුළුවන්. ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා අපේ මොලේ තියෙන එක පැත්තක්. කිසිම සංඥාවක් නැතුව තියෙද්දිත් මැරිලා නැති බව දැනගන්න පුළුවන්. කිසිම සංඥාවක් නැතුව තියෙද්දිත් නිින්ද කියලා නැති බව දැනගන්න පුළුවන්. කිසිම සංඥාවක් නැතුව තියෙද්දිත් අසඤ්ඤ විසඤ්ඤ වෙලා නැති බව දැනගන්න පුළුවන්. එතම් ගෝක් භවනා කරලා පස්සේ කියනවා මම කොහේ හිටියත් දන්නේ නැහැ මට හොඳ විශ්වාසයක් තියෙනවා නින්ද ගිල්ල නැහැ කිය. හොඳ විශ්වාසයක් තියෙනවා මම මැරෙලා නැහැ කිය. හොඳ විශ්වාසයක් තියෙනවා මට විසඥ වෙලා නැහැ. සීනති වෙලා නැහැ කිය. ආන් මේ වගේ තැනකට යනකොට කොච්චර බයද කියලා බලන්න අපි නොදන්නා තැනකට ගියයි කියලා. ඉතින් පිරිත් නූල් ගැට ගන්නවා. ඉතින් සෙත් කවි කියනවා. ඉතින් අප නූල් ගැට ගන්නවා. මේ කතරගම දෙයියන්ගේ බලපෑමක් කියලා හිතන නැත්නම් සමන් දෙයියන්ගේ බලපෑමක් කියලා හිතනවා මේ Nirodhe පැත්ත දන්නේ නැති නිසා ඊට පස්සේ කිසිම සංස්කරණයක් නොකර ඉන්න වෙලාවක් කිය. හිතාමතා යමක් කරන්නෙත් නැහැ වචනෙන් ප්‍රකාශ කරන්නෙත් නැහැ කයෙන් ප්‍රකාශ කරන්නෙත් නැහැ. මේක තමයි බුදුජානනාංශේ නිවන් දකින්න වෙලාවේ දැක්කේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණ අනේ මහණෙනි උඹලා වගේ මමත් අනන්ත සංසාරේ මේ ගේ හදන වඩු හොයාගෙන ගියා මට හම්බුන්නේ නැහැ මං දැක්කේ හදාපු ගයක් මං යනකොට ගේ හදලා ඊට පස්සේ කියන මං වඩුව දැක්කා මොකද්ද වඩුව කියලා කියන්නේ සංස්කාර මට චේතනා චේතනා පහළ වෙනකොට වැඩේ වෙලා ඉවරයි අපි දන්නේ චේතනාවෙන් වැඩේ පටන් ගන්නවා කියලා නෑ. චේතනා පහරනකොට වැඩේ වෙලා ඉවරයි. ඒක නිසා ගහකාරන් දිට්ඨෝසි පුනගේ යන්න කායි සබ්බාතේ පාසුකා බග්ගා ගහකොටම් විසංගතං. විසංඛාරගතං චිත්තම් මගේ හිතේ ආය සංස්කාර නෑ. මං කිසිම දෙයක් ප්‍රාර්ථනා කරන්නේ නෑ. මං කිසිම දෙයකට චේතනා පහල කරන්නේ නෑ. ඉතින් මේක බැලුවොත් එහෙම චේතනා විරහිත ජීවත් වීමක් කියලා එහෙම නැත්නම් චේතනාවල Nirodhayak කියලා අපිට පේන එක මහා මුස්පීන්තුවක් කියලානේ. ඒක මහා හූනියමක් කියලානේ. ඒක මහා පාළුවක් කියලානේ. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් පහල කරන චේතනා ප්‍රමාණය ටොංගානේ මනින්න පුළුවන් කියලා හිතනවා. හීනෙමුත් චේතනා කරනවා. මේ හැම චේතනාවකම කර්මයක් වෙනවනේ. චේතනම්බික වේ කම්මං වදාමි. ඉතින් කාට හරි කිව්වොත් දැන් අපි හිතන්නේ චේතනා පරිසුද්ධ වේනම් පෙම්සටම් පරදීන්නේ නැහැ කියලා නේ. අපි හිතන නිසා හොඳ චේතනා තියෙනක හොඳයි කියලානේ දැන් අපි මේ කරන්න හදාන්නේ. බුදුරජාණන්සේ කියූප එක අපි උදේෙන් දැකිනවනේ කියනවා නිතරම සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්ච කියලා. චේතනා කියන්නේ සංස්කාර තමයි. සියලු චේතනා සංස්කාර දුක්. සියලු චේතනා අනිච්ච. මේක ඉස්ලාම් වතාවට බටහිර ලෝකෙ කිව්වට පස්සේ බටහිර චින්තන ක්‍රමයට හෙන ගැහුවා වගේ ගියා. හිතාමතා කරන හැම දෙයක්ම අකුසල් කියලා කිව්වා. හිතාමතා කරන හැම දෙයකම ගෙවන්න වෙනවායි කිව්වා. සබහා ධර්මයට ගෙවන්න ඕනේ නැහැ. ඒක හිතලා මතලා නෙවෙයි වෙන්නේ වෙන දෙයට ඉඩ දෙනවා. අනිත් වගේ Taman තුල තියෙන චේතනා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන් ගෙවීමක් තමයි ආනාපාන සති සූත්‍රයේදී අපි කරන්නේ. කය හොල්ලන්න යන්නේ අපි හිතාමතා අපි පොඩි වේලාවකට තියෙනවා කය හොල්ලන්න නැතුව තියෙනවා. ඊට පස්සේ මෙනෙහි කරනවා කෙරුවට මොකද ඒකත් මෙනෙහි නොකර අනායාසයෙන් ස්වයංක්‍රීයව නිරුත්සාහයෙන් වෙන්න දෙනවා. සක්මනත් එහෙම වෙන්න දෙනවා. හුස්ම ටිකත් එහෙම වෙන්න දෙනවා. ඒක liverලා එතකොට ඉතුරු වෙන්නේ ওই වේදනා සංඥා දෙක. ඒකට කියනවා චිත්ත සංකාර කියලා. ඒ දිහාත් ඒ වෙලාවට දැන පුංචි පුංචි වේදනා සංඥා දිහා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියලා බලනකොට ඒ වගේ එන අර බලපෑම ඒ වගේ එන නපුර අඩු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආකාසානං ගියත් අපේ හිත නැවතත් චේතනා කරනවා නම් මට අරක වේවා මට නිවන වේවා මට ධ්‍යාන වේවා මට මාර්ගඵල ලැබේවා කියලා මේ හැම වෙලාවෙදීම විඥානයේ රූප අතහැරලා නාම ධර්ම මතින් තොරන් ගන්න ගන්න. ඒ නිසා විඥාන ඡායතනෙ කියලා කියන්නේ ආකාසාන ඡායතන යට ඉඳලා ගැටයක් ගැටයක් ගන්න ප්‍රයෝගකාරයෙක්. ඒ නිසා විඥානේ කාටට අහුවෙනවා නම් එයා ඕනම ප්‍රශ්නයක් කමටහන ලියන්න ඉස්සලා ආයි කියවලා බලයි. කියලා බලනකොට පෙනේ විඥානේ මොකಾದ මේ පොල් ගහ ගන්නද යන්නේ, කෙල් ගහ ගන්නද යන්නේ කිය. ඒ නිසා කමටහන් මාතාව ලියලා කියවලා බලන්න. Tamanට තේරෙන දවසේ එනකොට තේරෙයි අපි මේ කොච්චරක් විඥානේ දෙන ලනු කාලා විඥානයේ ගොඩ පෙරක දෝරුකම් අනුවද මේ කටයුතු කරන්නේ අපි මේ හැම දෙයක්ම කරලා විඥානේ අරස කරන්න හදනවා. බුදුචර්ණාංශ කරන දන්න විඥානේ කොටු කරනවා. කොටු කරලා කරලා කරලා ඒකට කියනවා ආහාර නොදී අරිනවා. පොහොර නොදී අරිනවා. එතකොට විඥානේ ඇතෙක් උනත් අල්ලලා දවස් 7ක් කන්න දෙන්න තු හිටියොත් ඒක කීකරු වෙනවා. එහෙම තමයි ඇත්තු කීකරු කරනවා කියන්නේ. ඒ වගේ මේ විඥානේ කොටු කරනවා කියන එක බෞද්ධයාටවත් තේරෙන්නේ නැහැ. ඒ නිසා බෞද්ධය ගොඩාක් අද Hindu ආගමට නතු වෙලා විඥානයේ ශ්‍රේෂ්ඨම දේ කියාගෙන බුදුචානන්සේ ඉඳ ඉස්සලා තිබුණු தත්තර තමයි අපිත් ගිහිලා තියෙන්නේ මේ විඥාණය මම කියාගෙන මේ හිත කියන්නේ මගේ කියාගෙන රකින්න රැකිල්ලට මරුපහරක් දීමක් තමයි විඥානං ඡායතනේ කියන තේරුම් ගන්න. ඊට පස්සේ ආර තේරෙන පටන් ගන්නවා තිබුණට මේ දේවල් රූප තිබුණට වේදනා සංඥා සංස්කාර විඥාන තිබුණාට මේක වේදිකාවක යන වේදිකා නාටකමක් විතරයි. මම කියාගන්න නැතුව මේ හැම වේදිකා නාටකමකම හමාර වෙනවා. ඒකේ හමාරේ දකින්න පටන් ගත්තට පස්සේ තේනවා නාටකමක් නේ දකින්නේ මේ මේකට එච්චරම මේ gadu ගැනෙන්න දෙයක්. ප්‍රෙෂර් පෙත්ත කටේ තියාගන්න දෙයක් ඕනේ නැහැ. මේක දිහා බලාගෙන ඉන්න බැරිකම තියෙනවා. අන්න ඒකකොට තේරෙන පටන් ගන්නවා ඒක වැඩි වෙලා ඉන්න පුළුවන් තත්යක් නෙවෙයි. මේක නාඩගමක් ස්වරූපේ බලාගෙන ඉන්නවයි කියන එක తాවකාලිකව ගිහිල්ලා පොඩ්ඩක් ඒක දැකලා එන්න පුළුවන්. නමුත් වැඩි වෙලා ඉන්න බෑ. ඊට පස්සේ තමයි සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති නිව සංඥා නා සංඥා වගේ තැනකට යන්නේ හිතා ගන්න පුළුවන්ද මෙතෙන් එනකම් බුදුරජාණන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා මිනිස්සු දැනගෙන හිටියා. ඒක බුදුරජාණන්සේගේ ශ්‍රේෂ්ඨත්වයක් නේ බුදුරජාණන් මේක ලස්සන දීලා ඇඳලා පෙන්නවා. වගුවක දාලා ලස්සන පෙන්නවා. නැත්නම් ආලකාරාම, උද්දකරාම පුත්‍ර මේ දෙක දැනගෙන හිටියා. බුදුසසුනේ මේකට දැකලත් හිතුවා, මෙතෙන් ගිහිල්ලත් කිව්වා. තාම එතෙන් යනකොට එතන විස්තර කරනකොට මේ චූලසුඤ්ඤත සූත්‍රය එහෙම නැත්නම් ආනන්ද සප්පයි සූත්‍රය බුදුරජාණන්සේ ආනන්ද හමුරණ ස්වාමීන් දැන් මෙච්චර ගියාට පස්සේ දැන් නිවනමද ඒකාන්ත වශයෙන් නෑ. ඒකාන්ත නිවනක් නෑ ආනන්ද. සමහරු නිවන් දකින්න සමහරු දකින්නේ නෑ කියලා. ඉතින් සමහරු මෙච්චර ගැඹුරු ගමනක් ගියාට පස්සෙත් ඇයි සමහරක් නිවන් දකින්නේ ඇයි නැත්තේ කියලා බුදුන්ස් කියනවා මේ ඇති වෙන සංඥා ඇත්තේත් නැති නැත්තේ නැත්තටත් ආසාවක් එන්න ඉඩ තියෙනවා. මේ උපයගත්ත සියුම් දෙයකට ආසාවක් එන්න ඉඩ තියෙන නිසා ඒකත් ආසාවක් උපදවන්න ඕනේ මේකත් නැති වෙන්න පුළුවන් සතිය නෙවෙයි මේ කතා කරන්නේ සතියටත් එහා ගිය මේ එන හැම සංඥාවක්ම ඇවිල්ලා යනවා කියලා අපි මඩවලෙන් ඔළුව උස්සගෙන හුස්ම ගන්න පුළුවන් තැනකට ආවට මේ ලබාගත් දැනුම පිළිබඳ ආඩම්බරයක් මාන්නයක් තෘෂ්ණාවක් තිබුණොත් ඒකම කොක්කක් වෙනවා නිවන් ලබා ගන්න බෑ. ඉතින් ඒකට තියෙන උත්තරේ මොකද්ද? මේ தત્ත්වේ ලක්ෂ කෝටි වාරයක් එන්න ආරින්. ඉතින් දෙනකන් தත්ත වගේ මේක ලක්ෂ කෝටි වාරයි. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේක ඉතාමත්ම දුෂ්කර தත්ත්වයක්. සමත භාවනා කරලා අෂ්ට සමාපatti ලබන්න ඕනේ කියලා නෑ. කමඨාන් වාතාවල බලන්න බොහෝම දෙනෙකුට ඒකට යන්න පුළුවන්. මම ඔය පදනම ආයතනෙ ගිහිල්ලා පැය පැය භාගයක විතර භාවනාවක් කරා. භාවනා කරපෙදී ලෝකවට කතා කරලා කියනවා. අනේ සාන්ත මොන ඔක්කත් මේ තැනට මං ගියා මේ විනාඩි 15. ඉතින් ඒක යාට හිතා ගන්න බෑ. එයි මේක තියෙන ත්‍රිපිටකේ කටපාඩම් කරලා පැවිදි වෙලා ආරණ්‍යයට ගිහිල්ලා සම්පූර්ණ සිල් දැකලා ගන්න ඕන එකක් කියලා නේ අපි හිතන්නේ ඉන්නේ. හදිසියෙ හරි කවුරු හරි කියොත් භාවනා කර මොනවත් නැත්තනකට ගියයි කියලා කැමති නෑ. අවුරුදු 6 ළමයකට දුන්නොත් භාවනාව ඒ ළමයා කෙලින්ම කියනවා මට ආනපානෙත් නෑ කයත් නෑ මම මේ හිස්තැනක හිටියේ කිසිම ගුරුවරයෙක් බාර ගන්න කැමති නෑ මට මතක් වෙනවා මම 1977 ඉස්ලාම් භාවනාවට ගියා මිල්ලෝ දෙයක් නෑ අම්මුම අමු මොකಾದ කියන්නේ ඒකට කියන දේ නෑ කඩප්පුලින් උකමනක් දහවතුරා ගති තිබුණේ කාම සුඛේ විතරයි ඔළුවේ තිබුණේ වෙන මොකක්වත්ම තිබුණේ නැහැ. ඒ ආමුරු කෙනෙක් ආව පොත්ගුල්ලුවේ හැරේ ඇවිල්ලා අපි යුනිවර්සිටි 10 දෙනෙකු විතර භාවනා කරා. මම මොනවද කරා හැබැයි. කලේ ආමුරු නරක වෙලාට මොනවද උනේ කියලා ඇහුවා. කාලා වරෙන්කෝ දැන් මොනවා කියන්නද? මේ මේ මන් දැන් බයිනේ කමටන් සුද්ධ කරනට එහෙම බයිනවනේ මට ගහන්න වටනවා වෙලා. මෙලෝ දෙයක් දන්නේ මං කිව්වා සාහසෝ කොහේ ගියාද මන් දන්නේ මම නිකන් නිින්දක නෙවෙයි හිටියේ නිින්දක් වගේ කියලා. දැන් උනත් මතක් කරලා බලනකොට මම කිසිම භාවනා ක්‍රමයක නෙවෙයි හිටියේ මේකේ නෑ. ඒ ශාන්තියකට උත්තරයක් දුන්නෙත් නෑ මම ගණන් ගත්තෙත් නෑ. දැන් ගියත් ඒ ඒ පාළු ගතිය එදා ගිය එකම තමයි අදත්. ඒ ඒ පාළු ගතිය ගෑනු පිරිමි තියෙනවායි. ඒ පාළු ගතිය වයසට යamak කියලා එකක් තියෙනවායි. ඒ පාළු ගතිය මේ උඹ මගේ කියලා එකක් තියෙනවායි. ඉතින් මේ වගේ Nirodheදී හම්බෙන්නේ මේකේ හිස්තනක් කියලා හිතන එක හුඟ දෙනෙක් කියනවා මුස්පේද්දුවක් කියලා. උගදෙනකට එහෙම වෙන්නේ කොහොමද මේක මෛත්‍රී බුද්ධ ශාසනය ඉපදිලා දසපාරමිතා පුරලා ත්‍රිහේතුක ප්‍රතිසන්දි ඇති කරගෙන පැවිදි වෙලා ත්‍රිපිටකය ඉගෙනගෙන විනය ගරුක වෙලා ඔය උභය විහාරාධිපති තනතුරු අරගෙන ඊට පස්සේ තමයි යොකට එන්නේ කියලා හිතන්නේ නෑ මේක හිතන්න පුළුවන්ද මනුස්ස උප්පත්තියත් එක්කම එන එකක් කියලා හිතන්න පුළුවන්ද හැම මිනිස්සෙකම උප්පත්ති නිවන් දැකලා තියෙන්නේ කියලා මේකට බෑ කියන එක විතරනේ ප්‍රශ්නේ තියෙන්නේ කවදා හෝ තකතිරුකම් ටික පැත්තක දාලා මේ එන හිස්තන භාවනා කරලා ගන්න එක නෙවෙයි. කොහොමඩක්වත් නැහැ. භාවනා කරලා කරන්නේ ඒක බෑ කියන්න කියන සද්ධා බැරි ගතිය සද්ධාවෙන් අයින් කරලා දාන්න. නෑ කියන්න පුළුවන් ගතිය සීලෙන් අයින් කරලා දාන්න. ඒක සතියෙන් බලනවා. අරමුණ තිබ්බහම මොකෝ අරමුණ නැතුවහම මොකෝ. එනිසා අයර්ලන්ත කෙල්ලෙක් ලියලා තියෙන පොතක් අපි මේ ඔක්කොම කරලා තේරුම් අරගන්නේ අපි ළඟ මේ ගුණේ උප්පත්තියේම තිබුණයි කියලා තේරුම් ගන්න. ඉපදිනකොට මේක තිබිලා තියෙනවා. බුදුරජාණන්සේ සබ්බදම මූලපරියාය සූත්‍රයේ ඔය කියන හැම தත්වයක්ම අසුතත් පුතජන ළඟ තියෙනවා මේ අයක මගේ කියා ගන්න එක තමයි එකම වැරද්ද. එකක්වත් භවනා කරලා ගන්න කතාවක් නෑ. ওই தත්ත්ව 24ක් විස්තර කරන 24ම උප්පත්ති ලැබුව ඕඩේ මිනිසෙක් ගාව තියෙනවා. බුදුරජාණන් එක වෙන් කළා පෙන්නනවා. මේකට සාපේක්ෂව මේක. ඉතින් ඒක භාවනා කරන එක නෙමෙයි අපි කරන්නේ වෙන් කරලා අරගෙන දිනුවරට හැරපියා යන රජකුලිය එකතු විහි කළා දාන්න. එනිසා මම හිතනවා මම අද දවසේ සෑහෙන්න පටලවුවා කියලා. මුණ දිහා බලනකොට පේනවා ඔක්කොමලා නිකන් නිකන් ලේ පාටක් පින් පාටක් මොකක් එකක් නැහැ මූණක. ඔක්කොම නිකන් ඔන්න මෙන්න heart attack එන්න කිට්ටු කළා වගේ. ඉතින් ඒක එන්න තමයි මේ දවස් 6ක් 7ක් 6ක් 7ක් කරගෙන කරගෙන එන්නේ. ඒ නිසා ගෙන උපෙව්වනම් මොන හරි මේ Nissan වනේ ඉන්න ඒ සේරම අතහැරලා දාලා යන්නේ. මොනක්වත් ගෙදර ගෙනියන්න හම්බෙන්නේ ඒකයි අපි Nissan වනේ උපේන දේ. ඒකයි අපි මේ නිරෝධානුපස්සනා කියලා කියන්නේ. ඒ නිසා මොනම දෙයක්වත් පොඩි ගහගෙන කරේ තියාන හන මිටිය ගෙනියන දෙයක් ඇත්තේ නැහැ. ඒ මේ දර්ශනයෙන් නම් අපි භාවනා කරන්නේ මොනවා ආපුහම් මොකෝ මොනවා ගියහම් මොකෝ. නෑ අපි එහෙම හිතන්නේ නෑ නෑ මේ දේ එන්න ඕනේ මේ දේ යන්න ඕනේ කියලා. අන්නේ ඒ තෝරන බේරන ගත්තාම පුත්තජන ගතිය කියන්නේ. ඒ නිසා සිද්ධ වෙන දේ ඒ විදිහට හිලිකරනද එන දේ නැති වෙන එක ධර්මතාවයක්. යං කිච්ච සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම. උපදින තාක් යම් ධම්ම තියෙනවනම් ඒක නැති වෙනවා. ඒකට පිළියම් කරන්න ගියොත් නැතිවීම පමා වෙනවා. ඒ නිසා කියනවා හෙම්බිරිසාවක් මට දැන් නිකන් හැදීගෙන වගේ ඉන්නේ මේ දවස්වල. හෙම්බිරිසාව හැදුනහම දවස් 4ෙන් සනීප වෙනවා. බෙහෙත් කළොත් දවස් 6ක් යනවා. මේ මිසා වයින් වෛරස් ලඩක් ටික දසින් නැති වෙනවා. බෙහෙත් කිරුවොත් දිග් ගැසෙනවා. අපි මේ එන ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාට පස්සේ තමයි ප්‍රශ්න නතර වෙන්නේ. ඒ නිසා එන ප්‍රශ්නෙම උඩට එන බින්හත පස් ටිකක් අරගෙන එනවා. මැරෙනකොට මේ පස් කොටම අපහු යන්න ආසේ අපිට එන හැම දුකක්ම නැති කිසිම පිළියමක් ඕනේ එකක් තියෙන්න ඕනේ දැනීමක් තියෙන්න ඕනේ මතුවෙන හැම දුකක්ම ඒකේ නිමාවක් තියෙනවා. ඒ නිසා තියෙන හරියක් ලෝකේ තියෙන දුක නම් බුදුහාමගෙන ඕකේ උප්පත්තිය බලන එක තකතිරුකමක් නේ. ඕක ගිවෙන තැන බලපංකෝ. දුකක් නම් එන හරියක් කියන්නේ දුකක් නම් ඒකේ ගෙවෙන තැන බලන්න ඒ නිසා ඉස්සල බලන්න රූපේ ගෙවෙන තැන ඊට පස්සේ බලන්න වේදනාව ගෙවෙන තැන බලන බලන යනකොට දවසක තමයි තේරෙයි මේකෙදී තියෙන්නේ උපාදේ උපාදේ තබ්බ ධර්මයක් කියලා සාරිපුත්‍ර සංසේ දේශනා කරන්නේ නැති දෙයක් නිසා නෙවෙයි මේක අගේ කරන්න දන්නේ නැතිකම මේකට සමාදම් වෙන්න දන්නේ නැතිකම ඒකට හේතුව අපි බුද්ධඝං කාර්ය වෙච්ච නිසා බුද්ධඝං නුනනම් ඕක ඊට වැඩි ලේසි කියලා දෙන්නේ මොකද අපි මොකද්දෝ හන මිටියක් ඔළුවේ තියා ඉන්නවා නිවන කියන්නේ මෙහෙම එකක් අරක එකක් මේක එකක් කියලා. නමුත් මේ යන දේ දිහා බලන එක, ගෙවෙන දේ දිහා බලන එකට අපි සාදර වෙනවා නම් ඒත් මේ ප්‍රශ්නයක් එනවා. මොකද සමිති සමාගම් පිටවන්න බෑ. මේ Nirodha ධර්මය සමිති වලට දැනගන්න බෑ. පුද්ගලිකුට දැනගන්න පුළුවන්. පවුලක් වශයෙන් කවදාකවත් නිවන් දකින්න බෑ. සමිතියක් වශයෙන් කදාකත් නිවන් දකින්න බෑ. පෞල් ජීවනට සමිතිය තිබුණට ඒව දැනගන්න මේ කුරුල්ලෝ හදන කූඩු වගේ වෙලාවට පැටව ටික දාගන්නකම් හදාගන්න දෙය මිසක ඕක ගැන ඉච්චර යන්නේ නැතුව Tamange එක හොයනවා නම් කරත ඒ නිසා ඉන්දියාවේ නේරුතුමා කියලා තියෙනවා මේ බුදුහාමුදුරුවෝ කියන දේ කරන්න පුළුවන් ද බැරිද කියලා නම් මට සෑහෙන සැකයක් තියෙනවා මේ සමිතියක් වශයෙන් රටක් වශයෙන් අපේ රටේ තමයි බුදුහාමර ඉපදුනේ. ඉන්දියාවේ ජාතික සංකීර්ණිත බුද්ධ ආගම. දැන් ඉතින් ඒව නැති වුණාට බුදුරජාන්සේ කියන්නේ කොරන්න බෑ. හැබැයි මට එකක් ඉද කෙරුවොත් නම් උත්ප්‍රතිඵල තියෙනවා. ඒ වෙන්නේ මොකද්ද? පුද්ගලික මට්ටමේ. එනිසා මේ නිරෝධානුපස්සනාව දෙතුන් දෙනෙක් කරන්න බෑ. කරන්න ගිය ගමන් මේ සමිති සමාගම් තීරම කැඩලා බිඳලා යන ගතියකට. නමුත් Tamanට අයින් කරන්න පුළුවන්. ඒ නිසා අපි දැනගෙන තියෙන උපදින සාක් ලෝකෙ උපදින දුක්. ඒ නිසා ඒකට ප්‍රිය කරනවා කියන පුත්‍ත්ජනය. යම් වෙලාවක උපදින තාක් දුක් කියලා දැනනක ගෙවන් වීම බලන්න පුළුවන් නම් එන නිරෝධාන පස්සනාව කියන්නේ ඒකට නිරෝධානු නිරෝධානු පස්සනාව කියනවා ගෙවෙන හැටි දක්නාසුලුව භාවනා කරන එක. ඒකට ලැබෙන ඥාණයට කියනවා නිරෝධානු පස්සනා ඥාණය කියලා. ඒ ඥාණය ඉන්දිසල සංඥාවකින් මේක පටන් ගන්නවා. ඒ සංඥාව බය උපදවන සුළුයි. ඒ සංඥාව චකිත දනවන සුළුයි. වක්කාර දනවන සුළුයි. ආපත්‍ති කරයි වගේ. නෑ ආපත්‍ති නේ කරන්නේ මේ කරප්පම් කරන සුළුයි. අන්න ඒක දරාගෙන යන කෙනාට තේරෙනවා ටික කාලයක් ගියාම මේක බාර ගැනීම ඥානයක් පහළ වෙනවා. ඒ නිසා ඔක්කොගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් යම් කිසි කෙනෙක් එවැනි මානසිකත්වයක් ඒක දැක ගන්න පුළුවන් තත්යකට ගියොත් මේක උපේන දෙයක් නෙවෙයි. මේ ඥානෙ විතර උපයන්න මේක සාදර වෙන එකයි කරන්න ඕනේ. මේ නැතිවීම දකිනකොට කලබල වෙන්නේ නැතුව ඒක දක්නාසුළු ගතියකට ගියොත් දෙවියොත් බයයි බ්‍රහ්මයාත් බයයි සබහ ධර්මෙත් බයයි ඒ නිසා මේ මෙතෙක්කල් මේ ගැට ගහගෙන ආපු දිනු කරගෙන ආපු පුරුදු කරන ආපු වැඩපිළිවෙලේ තව දුරටත් ඉදිරියට මේ මෙතෙක්කල් වැරදුනා පෙරදුනා කියන හැම දෙයක් තුළම මේ නිරෝධානුපස්සනාවේ පෙන්වන්න හදන නිසා චෝදනා නොකර මේක දිහා බලලා නිසි අයුරින් වාර්තා කරගැනීම සඳහා මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට ඒ බලාපොරොත්තු වෙනා වූ තුන්වෙනි ආර්ය සත්‍ය දැකීමට පස්සේ ඇති වෙන නිරෝධානු නිරෝධ නිබ්බාන නිරෝධගාමිනී ප්‍රතිපදාව වැටහෙන්නේ නිරෝධය දැක්කට පස්සේ. නිරෝධය දකින්න නැතුව ප්‍රතිපදාව වැටහෙන්නේ නැහැ. ඒ නිසා නිරෝධය දැක්කන්ට ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි સમાප්තිය සටහන් කරමු. ඒ දිනාටම තෙරුවන් සරණයි.